නැයි සියලු නාම දේවයන් තරණයි අපි අදත් ප්‍රශ්න විචාරාත්මක කඩපිලක් නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙල කාර්ම කර බලාපොරොත්තු වෙන්නේ මේ පුරුදු පරිදි අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරමු ඊට ප්‍රස්තාව ලැබෙන පරිදි සභාවට මත වෙන ප්‍රශ්නට සාදර වෙන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් අපි කරුණාවෙන් ඉල්ලා සිටිමු ඉදිරි ප්‍රශ්න සභාගත කරන විදියට අවසරයි ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව මට බොහෝ ප්‍රතිඵලදායක බව සිතේ. වම දකුණ යන සංඥාවට වඩා පාදයෙන් තේරුම පමණක් මෙහි කීමේදී එහි ආකාර ස්වභාවය කන්ටිනියුටි දැනේ. නැවතීමේදී ආපසු දැරීමේදීද මෙම පාදයෙන් සංඥාව නොකොළවා පවතී. මෙසේ ගමනවාර කීපයක් එක දිගටම මුල සංඥාවෙන් සිට ඉවත් නොවි භාවනා කර හැකිය. මෙම භාවනාව මේ ඉදිරියට විදර්ශනාවක් කරගෙන යන්නේ කෙසේද? විදර්ශනා වැඩිීමේදී සාහිත්‍ය ක්‍රියාකාරීත්වයෙන් ඉවත් වී සිතේ ක්‍රියාකාරීත්වය පමණ විමසීමට ගත යුතුද? මේ කරුණාවෙන් ආදා දෙන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය වේවා. මේක ඇත්තටම විතර සක්ම භාවනා පිළිබඳ ප්‍රශ්න නෙවෙයි. මේක මේ සමත කොටසද මේක විපස්සනා කොටසද කියලා වගේ. ඉතින් හුඟක් වෙලාට එහෙම කතා කරන අය මේ කෙරෙන්නම විපස්සනා තමයි. නමුත් මේ විපස්සනා කියලා මොකද්ද හිතේ තියාගෙන ඉනව රාමුව. හිතේ තියාගෙන කියනවා මේකෙන් තව විපස්සනා හැරවිල්ලක් ඇති කියලා. ඉතින් ඒ නිසා විදිනකොට තමන්ගේ ස්පර්ශය වැටහෙනවා නම් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් අරමුණක් වැටෙන විපස්සනා තමයි. සමතේදී ලැබෙන අරමුණ ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. ඒක සම්මුතිය අරමුණක් තියෙන්නේ ඉතින් නිසා මේ විපස්සනා කරනකොට ඒ තියේ අල්ලලා බලන්න පුළුවන්. ස්පර්ශ කරන්න පුළුවන්. ඒකමද කියලා ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. බුදු ගුණ වගේ එක භාවනා කරන බුදු ගුණ කියන එක අපිට සීමා කරන්න බෑ. මෛත්‍රී සීමා කරන්න බෑ. ඒ සමත භාවනාවට ගන්න ඔක්කොම අරමුණ සම්මුතිය අරමුණ. ඉතින් මේක සුද්ධ වශයෙන්ම වார்த்தාවේ හැටියට විපස්සනාවේදී ඒත් සැක කරනවා. ඔක සිද්ධ වෙන්නේ පොතපත දන්න අයට විතරයි. බෞද්ධ අයට විතරයි. මොන ප්‍රශ්න කවදාකවත් පොඩි ළමයෙකුට එන්නේ නැහැ. කතෝලික කෙනෙකුට එන්නේ නැහැ. පොත් දන්නේ නැති අයට එන්නේ. ඉතින් ඒ නිසා මේක අර ප්‍රත්‍යක්ෂයත් ඉක්මවගෙන මේ පොතේ ධර්ම ඉස්සර වෙලා අර ප්‍රත්‍යක්ෂය සැක කරනවා පොතේ ධර්මයට සාපේක්ෂව. ඇත්තටම පොතයි යාළුවල විශ්කරන්නේ. කමන. ඒක හිතෙන් තරම් ලේසි නෑ. ඒත් තිබුණු පඬිසාංශ කියනවා ඒ වුණත් පුතේ දැනුම තිබ්බත් ඒක පැත්තක තියන්න දන්න කෙනාට විපස්සනාට ඒක බාධා කරන්නේ නැහැ. අපිට වෙලා තියෙනවා ප්‍රත්‍යක්ෂය ලැබුණත් ඒ ප්‍රත්‍යක්ෂය ඉක්මවලා අර පන්ති කාමරේ උගන්නපු එක පොතේ උගන්නපු එක මතිය බහුමත ඔළුවට එන. ඉතින් ඒ නිසා ඒ දැනුම හැම වෙලාවෙම හැම කෙනාටම දරන්න බෑ. දැනුම හැම වෙලාවෙම හැම කෙනාටම උදව් කරන්නේ නැහැ. බොහෝ විට කරුණා ඉතින් එතකොට ඒ තනම මේ දැනුමත් වෛරෝයි කතා කරනවා. නෑ ඒක අවශ්‍ය නෑ. ඒක සුවචකී කර ගෝලෙක් වගේ පස්සෙන් ඉන්න කියන්නේ. ඒ තාක්කල් උදව් කරනවා. එතකොට ඒක හරි ලේසි කර කියලා දෙන්න. පොතේ දැනුම තියෙන තාක්කල්. තමන්ගේ දැනුමේදී පච්චක්ක ඥාන ඉස්සර කරන්නේ ඊගාට අනුමාන ඥාන ඊගාට තද්දේය ඥාන කියලා ඥාන පෙළපාලිය නැති වුණොත් පෙළපත තමන්ටම මේ ඔළුව මොකද්ද කඳ මොකද්ද වලිය මොකද්ද කියලා තෝරගන්න බැහැ. ඒ නිසා මට පේන විදිහට මේ විපස්සනා කියලා කියන හිතවමනක් බලන එකක්ද කොහොමද මේ විපස්සනා හරවන්නේ කියලා කියන එක මේ ලැබිච්ච දෙයට අනුග්‍රහ කරන වෙනුවට ඒක කොනහලෙල්ලක් කරනවා. ඒකට මේ කැපිලි කෙටිලි දානවා කියන්නේ. ඒ නිසා මේ දෝතිම ඔබ දිගට කරගෙන යන්න සමත වෙච්චහමකෝ විපස්සනා වෙච්චහමකෝ නිකම්ම ඉන්නේ කුසියම්ලට ඔයමදයි යම් මොහොම යම්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ මාගේ තුන්වන භාවනා වැඩමුළුව. මෙවන් වැඩමුළුවේදී පෙර දේවතාවට වඩා සිත පිට යෑම විහිමක ගතිය ඇතිවීම සිදුවේ. හුස්ම රැල්ල සංසිඳුනේද නැත. ඒ පිළිබඳව සියුම් ප්‍රාසව ගතියක් තිබුණේ ඒ සියල්ල හැකිතා උපේක්ෂාවෙන් දැකීමට උත්සාහ දැරීම. මූලිකව ව්‍යාපාරයෙන් සිත විසිරෙන බව දෙයි. ක්‍රියාන පුද්ගලයෙකු පිළිබඳ සිදුවීම වීම අප්‍රියන පුද්ගලයෙකු පිළිබඳ සිදුවීම වීම. මේ අවස්ථා දෙකේ මිදීම සඳහා විපුල් භාවනාව, මෛත්‍රී භාවනාව සහ අනිත්‍ය මෙහි කිරීම සුදුසුද? එසේ නැතෝ ආනාපාන සති ආනාපාන සති කමඨා මෙහිම සිත පිළිවීමට උත්සාහ කළ යුතුය. සක්මන් භාවනාව පෙර දේවතාවට වඩා හොඳින් කෙරෙන බව වැටහි. ඔබ වහන්සේ දීර්ඝාෂය දේවා. මේකට අපිට ඉස්ලා 10 වෙනි ප්‍රශ්න සාකච්ඡා කරා. ඒ ප්‍රශ්නේ ලියන එකන ඒ විග්‍රහයට ගැලපෙන්න යම් යම් තොරතුරු දාලා තිබුණා. ඒ තොරතුරු මේ ලිපි නෑ. ඒ හිත පිට යෑමක් හෝ විචිකිච්ඡාවක් හෝ නිදිමතක් හෝ කියන මේ නීවරණ ධර්ම මතුවෙන්නේ අරමුණ ගෙවම් වෙන ක්‍රමී. ඉතින් ඒ ගෙවම් වෙන එක දිගට වෙනකොට එක්කෝ දැන් මෙතන විචිකිච්ඡාවක් එනවා එක්කෝ නැත්තම් නිදිමතක් එනවා කියලා ලෑස්ති පිට මේ එව්වට ඉඳ නොදී අරමුණේ ගෙවම් වීම බලන්න යනවා කියන එක එල්ලෙන් ඒ දිහා බලන් ඉන්න ඕනේ පිටපැත්තේ මොනවා ඇවිල්ලා කරදර කරත් වෙන විදිහට කියනවා කරදර කරන්න ඉඩ තියෙනවා කියලා දැනගෙන දිහා බලන්න ඒක මම නැවත විස්තර කරනවා. අපි ඉර බහින ඉර නගින වෙලාවේදී ඉරබට තරුව එන්නේ එන්නේ එන්නේ එන්නේ ඉරි අඩු වෙනවා. තරුව දිහාම බලන් හිටියොත් ඉර නැගකට පස්සේ තරුව තියෙනවා. නමුත් වටපිට බල බල බැලුවොත් ආය අල්ලන්න බෑ. ඉරබට තරුව ඉර පායලා තියෙද්දිත් තියෙනවා. ඒක අල්ලන්න බෑ ඒක නිකන් නිකන් දිලිතෙන හඳයි ප්‍රභාස්වර හඳයි සාමාන්‍ය හඳයි වගේ. සාමාන්‍ය හඳ දවල්ට තියෙනවා. ඒක වැඩි ලොකු වලාකුලක් වගේ තියෙනවා. ඉරබඩතරොත් අපි අර ඉර නගින වෙලාවේදී මේ තරුව ගෙවෙන හැටි. තරුවේ නිරුද්ධ වීම, තරුවේ ක්ෂය වීම, තරුවේ වැය වීම බලනාසුර බලන් හිටියොත් ඒ ප්‍රභාව අඩු වෙනවා. ආභාවය අඩු වෙනවා. නමුත් තරුව කියන ලපේ අහසතියි. ඒ නිසා මේ අරමුණ ගෙවෙන හැටි මෙතන කියන්නේ මූල කර්මස්ථාන. ගෙවෙන්න පටන් ගන්නකොට සාමාන්‍ය සතිය ඉඳලා බෑ. ඒ සතිය සුපතිත්‍ත්‍ය සතියක් වෙන්න ඕනේ. අඛණ්ඩ සතියක් වෙන්න ඕනේ. දැන් මෙයා ගෙවිගෙන යනකොට විවිධ පැතිවලින් හොල්මන් ඉන්න පටන් ගන්නවා. ඒ හොල්ලන් වල බලය වැඩි වෙනවා. මේකේ බලය අඩු වෙනකොට. බලය අඩු වීමක් නෙවෙයි අත්තර වෙන්නේ මේක ඡය වෙන වෙලාව. ඒ නිසා අපි ඒක රක්කරන අසුලුව ක්ෂය වීම තාදුපත් දක්න අසුලුව ඒක ගෙවෙන හැටි බලමින් යනකොට මේ මොනව ආවත් ඒ දේවල් දිහා වටපිට බලන්නේ නැතුව මේකම අල්ලගෙන යනවයි කියන එක අපි මේ මැනේජ්මන්ට් ටෙක්නික් එකක් කොච්චරයි තියෙන්නේ. ආයතනයක් කරන කෙනා තමගේ ප්‍රධාන වගකීම එහෙම නැත්නම් යුතුයකම පැහැර හැරලා එහෙම මෙන්ගෙනව බලන්න ගියොත් මුළු ආයතනම ඉවරයි. එයා දැනගන්න මගේ මේ චැප්ටර් දෙක ෆස්ටිං ෆස්ට් මූල කර්මත්තාන ප්‍රකට වුණත් මධ්‍යස්ථ වුණත් ගෙවුණත් මන් දිගට බලන්න. ඉතින් ඒකෙදි එක තැනකදී පිටින් එන දේ බලවත් වෙලා මේක අවචාවට ලක් වෙනවා. මේ හරහා තමයි අස්බන්දු පෙන්වන්නේ ලෝකේ. අස්බන්දු කියන්නේ ඕකට. ඉතින් ඒ නිසා අපි දැනගෙන යනකොට මේ අකා මැජික් කාරේ මේ අස්බන්දුමක් කරන්නේ මම මේ මිනිසයා කරන දේ රැවටිල්ලට අහුවෙන්නේ නැහැ. මොකද්ද මේකේ මැජික් එක කියලා අල්ලන්න යන්න ඕනේ කියලා බලන්න හිටියොත් මම යෝජනා කරනවා එහෙන නිදිමත හෝ එහෙන කලබල සැකේ හෝ මතුවෙන අරමුණු අනිච්ච මොකුත් උන්නේ මේ මූල කර්මස්ථානයේ ගෙවීමට සාපේක්ෂව මේක කොහොමද වෙන්නේ කියලා බලාගෙන යන්න. ඒකෝට එක තැනකින් අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා වෙනදී ඇවිල්ලා මොන මොන 18 තනි නැතුවත් උලීලි පෑවත් අල්ලගත්ත මූල කර්මස්ථානයේ දිගේම ට්‍රේස් කරගෙන යන්නේකේ ආරස්සාව ඒක කියන්නේ මූල කර්මස්ථානයේ ගිවි යෑමට සතිය ආරස්සාව දෙනවනම් සතිය අපි ආරස්සා කරනවා. අපි ඉතින්දී චපල වෙලා ට්‍රැක් එක මාරුනොත් මූල කර්මස්ථාන වෙන දෙයකට සම්පූර්ණ කරකොල ඇතේ වගේ වෙනවා. හරියට පස්සෙන් ඇවිල්ලා පයින් දමලන්නා වගේ ගැස්සීලක් එනවා. එක්ක ඔළුව පොළවේ ගන්නවා. අවිකාර වැඩ කරනවා අන්නක පොඩි ටැක්ටික් එක යනකොට ඉතින් එහෙම වෙලා ඒකට ලෑස්තිලා ඒකම බලාගෙන මම යනවා කියලා යන්න පටන් අරගත්තොත් තේරෙනවා මේ මුල් කර්මස්ථානේ ගෙවෙන්න ගෙවෙන්න සතිය තීව්‍ර වෙන්න වෙනවා. සතිය ටියුණු වෙන්න වෙනවා. අඛණ්ඩ වෙන්න වෙනවා. ඉතින් ඒක ට්‍රයිල් ඇන් එරර් සිස්ටම් එක විතරමයි තියෙන්නේ. කරලම් බලන්න. කැප වෙන්නම ඕන. ඉතින් ඒ වගේ දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා හිතනද දහසකුත් එකක් ගෙදර වැඩ තියෙද්දි විනාඩි 15ක් භාවනා කරන මිනිහකට කවදාකවත් උතෙන් යන්නේ නැහැ. මේ වගේ ෆුල් ටයිම් දාලා ද මෙතෙන්ද ගියා අපවවා එහෙල පොඩ්ඩක් ඉතර ගියා අපවවා අනිත් දා පොඩ්ඩක් ඉතර ගියා. එහෙම කරලා කරලා කරලා කරලා අර අත්දැකීමේ ජවයක් එනවනේ. අත්දැකීමේ ගැම්මක් එතෙන්ද යන්න ඕනේ අන්තිම සරණ සරණ කෙනෙක් වගේ. සාදුකීන් පෙළෙන වුන් දැන් ඉතින් නැගිටියා වූ අන්තිම තටනට සැරසියා වූ කියලා. ඉතින් දසල අපේ කේමනන්ද සාන්තිලා මුත්‍ති කාලේ ඉතින් එන්නම් පෙරලා හැම වගේ ඉතින් වික්‍රමසේනම කරනවා. ඒකවල මිනිස්සු හොම්බේ. මේගොල්ල කියනවා අන්තිම දාන දැරසේ ඒ ඇස්චීමට ආපු කට්ටිය අරගොල්ල ස්ටේජ් එකේ කියනකොට සාදුකීන් පෙළෙන වුන් දැන් ඉතින් නැගිටියාව අන්තිම සරණ සරතිය කරන ඉඳ අහගෙන ඉන්න කට්ටිය ඥාව් මේ බයිලා එක එක රටවල ඉන්න හොයන ඇවිල්ලා මේ ලංකාවට ගන්නවා. ඉතින් අපේ හිතත් ඉන්න ගුවන් ඥාව් කියනවා මේ ගහලා ගහලා ගහලා අන්තිමට ගිහිල්ලා සතිය කියනවා තව ටිකක් තීව්‍ර වෙන්න. හරියටම ඒම් කරන්න වනවන්න යනවා කියනවා. ඉතින් මේ වගේ එකලසක් අපේ විෂයන් විශ්වපතේක විශ්වවිද්‍යාල විශ්වපතේකක් තියෙනවා කියලා බලන්න. කිසිම තැනක මේක උගන්වන්නේ නැහැ. ඒක උගන්වන්න වෙන කෙනෙකුටත් බෑ. තමයි ඉගෙන ගන්න ඕනේ. දැන් ටූල්ස් ටික තියෙනවා. මූල කර්මස්ථාන කියලා තියෙන එක ගෙවෙන හැටි තමයි. ඒක ගෙවෙන එක තැනකදී මලපයි. අන්න එතනදී ඇහක් පිට ඇහක් තියාගෙන මෙහා මේ දාන දෙල්ලම බලාන හිටියොත් එතනදී තියෙන මේ තාර්කික මනස ගිලීලා සීමාවල් නැති මනස ගිලිහිලා නම් කරන්න පුළුවන් දේ නැති වෙලා මොකද්ද ඉරෂනල් තැනකට වැටෙනවා. මේකට පුදුම බයක් මේකට කියනවා fear of unknown කියලා. මනුස්ස මනස හැදිලා තියෙන මේ පැත්තට යනකොට බීති කායනෙ කියනවා. ඉතින් ඒකට යන්න නම් කාය ජීවිත নিরপেক্ষව යන්න. වෙන දෙයක් ඕකට තමයි අපි බය කරගෙන ඉන්නේ. ඉතින් මේ මනුස්සයා දහස්වර මැරෙනවා. එහෙනම් ඕන දෙයක් වුණත් කමන්නේ මම මෙතන අනිත් දවසේ මෙතෙන්ද ගිහිල්ලා මේකම බලන්න යන්න ඕන කියලා කියොත් අනිච්ච දුක්ඛම මෙනෙහි කරන්න ඕනෙත් නෑ හැකේට බය වෙන්න ඕනෙත් නෑ නිදිමතට බය වෙන්න ඕනෙත් නෑ ගැස්සීමට බය වෙන්න ඕනෙත් නෑ ඕකම දීගෙන ඉන්න ඕනේ ඒක කරන තරම් নিরপেক্ষ භාවයක් නැතිකම නම් නෑ කාටත් ඇත්තටම ඕනකම තියෙනවා ශිල්පයක් තියෙනවා ශිල්පයක් තියෙනවා. ඒක වුණාට පස්සේ අනිත් දවසෙත් ඔක විච්චාවයි වෙන්නමයි ඕනේ. ඔක තියාන මැරුණොත් මරණ මොහොතේ ආය බය වෙනවා. ඒක නෙමෙයි. මේ වෙලාවේ ඔබ විවං කරලා දාන්න. ඔකට කවුරු අපිට ජීවිතේ කැමැත්ත දෙයිද කියලා බලන්න. එක එකක් දෙන්නේ. කිසිම කෙනෙක් කැමති නැහැ. කිසි කෙනෙකුට අහන්නත් එපා, කරන්නත් එපා. මේ මේ එතන එකෙකුගෙන්වත් අහලා නෙවෙයි මෙහෙට ආවේ. නිකන් ආම්බෙල පොට ජාන්ති කරන්නේ. ඔය පොට ජාන්ති අන්තිම පොට ජාන්ති කරලා ඒකේ ගැස්සෙන වෙලාවදී දැන්. නිදි නිදි නිදි අපට නිසංචා. සැකේ ආව ආව කමන. මම ඒක ලැස්සලා යන්නේ. මොකක් කොහොමද මේ මේ අත්දැක වෙන්නේ කොහෙද කියලා. ඉතින් මේ තමයි සයන්ස් ඇන්ඩ් මිස්ටික්ස් අතර තියෙන මේ බෝඩර් එක. මෙතෙන් එහාට මිස්ටික්ස්, මෙතෙන් ඉස්ටි සයන්ටිෆික්. මේ මේකම තමයි measurable rational එකම තමයි irrational මේ වගේ දෙයකට යන්නේ. ඉතින් මේක මේ මල පණින තැන බලන එක එක සැරේ කරන්නේ. ඉතින් වෙනවා මේකට බය නිසා මිනිස්සු හදාගෙන දෙන උපක්‍රම රාශිය දිහා බලනකොට ඒ වගේ මේ සෙනඟ එකතු වෙන්නේ සමාගම් හදාගන්නේ ආරක්ෂක ක්‍රම හොයාගන්නේ ඔක්කොම මේකට බයයි. ඉතින් බයට බුදු දානසි තනි වචනක් දානවා කෙලස් කියලා. ඉතින් මෙතෙන් යන්න මේකම කරලා කරලා කරලා ඉතුරු ටික අන්තිම ධර්ම දරතනවා කියන එකේ ඒ ඒ මූණට මූණ නෙමෙයි මොහොතට මූණ දෙන ගතියේ ඥාන පිරිමකමක්වත් බාල වයස මධ්‍යම උගත් නූගත් පෝසත් දුප්පත් බෞද්ධ අබෞද්ධ මොකක්වත් නැහැ ඕනෙම ඕනෙම සාහිත්‍යක තියෙන වීර චර්යාවක් කියලා බලන්න ඒ මනුස්සයා මෙන්න මේ වගේ දෙකින් හරහා ගිහිල්ලා තියෙනවා ඉතින් ඕක අපි කියනවා මේ දිව්‍ය පිලකට බහැලා විලක් වැටුණා ගියාට පස්සේ යටින් බිංගියක් හම්බුණා බිංගි දිගේ ගියාට පස්සේ මෙහෙම කෙනෙක් හම්බුණා එහෙම කෙනෙක් හම්බුණා කියලා මේ එන සුරංගනා කතාවක් තියෙනවා. ඒ සුරංගනා කතාව තමයි මේ කරන්න හදන්නේ. උන්නත් උන්නත් 10 මලක් 10 කියලා මම කියන්නේ from jumping to the old pond plop. උන තීරි හදන්න යන්න එපා. කාටවත් කියන්න යන්නත් එපා. ඔය කියන කෙනගේ ආශිර්වාද අපිට වැඩකුත් නැහැ. පුළුවන් එක යයි බැරි එක රිවර්ස් ෆාස්ට් ෆෝවර්ඩ් දානවා වගේ ෆාස්ට් රිවර්ස් දාගෙන ඉඳලා ඒක. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාවේදී ආසන්න භාවනාව කරන විට සිත විසිරියන අවස්ථාවවලදී වැඩි වශයෙන් සිතින් සිඳුන්නේ ඒ සිතාක නොකරයි. මොකද සිඳු සිඳු මතක් සිඳු සිඳු නිවිනේ මිමිනේ අයියෙන් ගියපන්කෝ. ඇත්තව මොමනන්න දෙයක් නෑ. ඒ සිතාවතා නොකරයි. ඉබේටම සිදුවේ. එහිදී ඒ වළක්වා ගැනීම ඉතා අපහසුයි. ගීතේ පළමු පළදේ හතර පමණ ගිය පසුයි සීගන් දෙන්නේ සිටි ගීතයක් මිමිනෙන බව. එවිට බුදුගුණෝ මෛත්‍රී භාවනාව මෙහි කෙරෙමින් ඒ නතර කර ගැනීමට උත්සාහ කරමි. සමහර අවස්ථාවලදී ඒ සාර්ථක වුවද සමහර අවස්ථාවලදී සියල්ල යටපත් කරමින් ජීවිතයේ සිටින් පැමිණේ. මෙහිදී මා කරුණා දේ නිවැරදිද? මා මා කළේද යන භාවනාවට ආධුනික වන මාන අපාය ආදානමින් ඉවාසී වාසයේ තේමාසනයි. ඉතින් අපේ ඉති තියෙන එක එක moods වලට හැට ගෑනක් තමයි සෞන්දර්යාත්මක මූඩයක් ආපුවම නිකම්ම සංගීතවත් වෙනවා. රන්මලි දකින්න කලට මල් වහරන් කියවෙනවා. ඉතින් ඔකට බුදුගුණ කියලා හරියන්නේ නැහැ නේ වයස වැඩක්. රන්මලියට වෙන කාරමක් කියවෙනවා ඇති. ඉතින් ඒක කවුරුත් දන්නේ නැහැ. අසුවින් සංගීතේ එනවා රාමායක යනකොට. ඒ ගානට එනවා. ඉතින් ඒක කොහොම මේ රීඅරේන්ජ් දේවල් තියෙන්නේ. ඉතින් අපිට තියෙනවා ගිල්ට් එකක්. ඒක භාවනා කරන කෙනෙකුට වැරදි. වැරදි නම් මොකද එන්නේ? මොකෝ එන්නේ කියලා ඒ මට මෙහෙම එන්නේ කියලා නෙවෙයි. මම ඉස්සලා 2010 16 මට මතක නැහැ මම මෙල්බන් ඇවිල්ලා කපාකේ කහදලා තිබුණේ කවුරක්වත් නැහැ මාස්ටර් කෙටියා යන දිග්ගතම සංකත ගාටේ සින්දුවක්. දැන් මම සක්මන් කරනවා පැයක් විතර. දිග්ගටම පසුබිම් සංගීතය යනවා අර කලීර ගාන සද්දය එනවා මියුසික් එනවා තාලයට පාද තබමින් මම සක්මන් කවුරුත් දන්නේ පන්සලේ කවුරුක භාවනා කරන්නේ යන්දෑවි අටට පටන් ගත්ත බණ රෑ 12ත් පැන්නා ඊට පස්සේ 12න් පස්සේ ධර්ම සාකච්ඡාවේ ඒ නාටකම් වල නාටකමේ ඇඳුම් අඳින තරච්චත් මහත් ඇවිල්ලා ඉදිරියේ සත්‍යන්නේ නාටකම් වල ඇඳුම් අඳින සත්‍යන්ත මහත් ඇවිල්ලා මේ ප්‍රශ්නයක් අහනවා. ඊට මම කතා එන්නම් පැය හතරක් ඉඳගෙන හිටියා මම යනවා කියලා. ඊට පස්සේ සාංශ මේ මහත් දැනග නැහැ කිව්වා. අර රංගද නාට්‍ය අර සින්දු කියන්නේ මෙයා තමයි. ඒ විනයත් එදා ඇවිල්ලා හරියටම <laughs> මම ඔබ ඉන්නේ ඉස්සෙල්ලා රෙකෝඩ් එක ආවා. මට ඒක ඒ කියන්නේ රැක් කරනකොටත් අපි ඊගාව අවුරුද්ද උන්ට රැක් කරනකොට ඕක ওই සින්දුව කියලා තමයි රැක් කරේ. යමුතු තාලවල වලට මේ එක එක දේවල් තිබුණා. මට හැබැයි වෙලා තියෙන්නේ කවදාව ලැජ්ජාව කියන එක ඇත්තෙම නැහැ. ඔහොම නෙවෙයි. ඉතින් වෙන දෙයකට ලැජ්ජ කරන්න එපයි. මම කියන්නේ එච්චරයි. කරන දේවල් වලට අපි ලැජ්ජ වෙන්නේ. අපි වග වෙන්න ඕනේ. අපි හිතලා කරන දේවල්. එහෙම නැත්නම් චේතනාම්බික වේ කම්මවදා. අපි චේතනාපූර්වක නැතුව දැන් ළමයි හිනේ hina වෙනවා. එක එක දේවල් කම තේලෙමෙට කර්මන දෙන විදිය නැහැ. ඒක වෙන දෙන්නේ. ඉතින් අපේ සදාචාරයේ මල පණලා ගිය තැන තමයි සිද්ධ වෙච්ච දෙයටත් ලැජ්ජාව ඇති කර ගන්න තරමට අපි ගිහිල්ලා මේ තරමටම අපි සමාජයට බයයි. දුවට මතක තියාගන්න සිද්ධ වෙන කිසිම දෙයක හොඳ වැරදි හොඳ නරක එහෙම නැත්නම් කර්ම රසීමක් නැහැ. නමුත් අපි වග වෙන්න ඕනේ වෙන කාට හරි එකකින් අකුසල ඇසිඩ් වෙනවා අපි වග වෙනවා. ඉතින් ඒකට එලා කියලා කියන්නේ මේක සිද්ධ වුණා වෙනම කතාවක්. ඔබතුමාට හෝ ඔබතුමියට තරහක් වෛරයක් කරන සමාවෙන්නේ කියලා දන්නවනම් සමාවෙන්න ගන්න. එහෙම නැත්නම් මේවත් එක්ක යන්න බෑ ගමන. ඒකයි බුදුරජාණන් මේ පටිසල්ලාණේ කියන වචනේ පෙන්නලා දීලා තියෙන්නේ. මේ පටිසල්ලාණේ කියලා කියන්නේ පිළිසලමි. සංගමුණු ස්ථාන කිය. භාවනා කරන්නේ පටිසල්ලේ ඉඳගෙන තමයි. ඒකට වෙන දෙයකට ඉඩ දෙන්න ඕනේ. මොකද කැතැසිස් එළියට දැම්මොත් විතරයි මේවා සුවයකට යන්නේ ඌවා මගදී නතර කෙරුවොත් පෙට්ටක් වෙනවා. මේ කවදාරි ආයෙ ගන්නේ. මෙච්චර ලස්සනට රත් කරගත්ත වෙලාවෙවත් ඉවර වෙන්න දෙන්නේ නැතුව යන්නේ අපේ හිත අනුන් අප කෙරේ දක්වන ආකල්පය පිළිබඳව හරි වගවීමක් තියෙන එක හොඳයි. ඒකෙම තියෙන ආචාර ධර්ම. නමුත් බුදුරජාණන් අපිට දීලා තියෙන්නේ හිතාමතා කරන දේ ගැන විතරයි වග වෙන්න පුළුවන්. අපි තුල මේ ශරීරය තුල මේක මගේ නේවාසිකය නෙවෙයි මේ ශරීරය. විදායකය නෙවෙයි, වේදකය නෙවෙයි. මේක මොනවද උන ආනප්‍රාශයක් කරනවා. මේක සුද්ධ පවිත්‍ර කළා තියාගෙන ඉන්න එක වෙනම බඳවන් නමුත් මේ වෙන ඔක්කොටම මග වෙන්න බෑ. මග වෙන්න ගියොත් එහෙම අපි මේ අනුන්ගේ ඇස්වල ජීවත් වෙන කෙනෙක් බවටපත් වෙනවා. මේක එහෙම ගන්න. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් වෙනකොට හොඳට සිද්ධ වෙච්ච දෙයක්ද කරපොදයක් බලන්න ওই මානසික අසහන තියෙන අයට දන්නේ නැතුව ඒවත් ඒව යටි හිතේ ඇප්‍රීෂিয়েෂන් එකක් ගන්න. මේකට මනාපය මනාප වෙන්නත් එපා. අමනාප වෙන්නත් එපා. මේක මේ මූඩ් එකට එනකොට ඒ ක්‍රියාකාරකම් එළියට එනවා. ඒක හොඳට බලන්න අනික් කෙනෙකුටත් ඒක වෙන්න පුළුවන්. ඒකෙමුත් ඒකේ නා නරක මිනිසෙක් හොඳ මිනිසෙක් කියලා මෙෂර් කරන්න යන්න එපා. ඒක ඊස් එකේ රිලැක්ස් එකේ වෙනවා නම් ඒක මේ විරේචනය කියලා සිංහලෙන් කියනවා. ඉංග්‍රීසියෙන් කියනවා කැතැසිස් කියලා. යන්න අරින්න එක ප්‍රශ්නයක් නෙමෙයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ ආ ප්‍රශ්නට උත්තරයක් වශයෙන් ඔබ වහන්සේගෙන් දැනගන්න ලැබුණා ඉරියව්ව ගැන සිත පවත්ුනේ කඩාගාන කියලා. ඊට පස්සේ මගේ හිත ඉරියව්ව වෙත ගෙනාවාම සැටිස්ෆයි වුණා. පිම්බී නැතිලී කීප වාරයක් බලන්න පුළුවන් වුණා. නමුත් තත්පර කීපයක් පමණයි. මට එළියදා වැඩ කටයුතු වලදී සහයට තියෙන මෙච්චර දුෂ්කර නෑ. මම හිතන්නේ මම ශරණ යන හින්දා. ඒ වගේ මට කම්මැලිකමක් දැනෙන්නේ නෑ. ස්වාමීන් වහන්සේ. අද උදෑසනා මට කාමයක් භාවනාව ගොඩාක් දුෂ්කර වුණා. මට ඉරියව්ව ගැන සිත පවත්වන්න පුළුවන් මේ තත්පර කීපයක් පමණයි. මගේ මාස ගොඩාක් එහෙමේ අරමුණට ගියා. ඒ හැම වෙලාවකදීම නැවත මාස ඉරියව්වෙද ගෙනාවා තත්පර කීපයක් කීපයකට වඩා එන දැනෙන්නේ නැහැ. එකක් ශරීරයේ වේදනාකාරී අනිත් එක කොච්චර වෙලවත් එකම ඉරියව්වනේ කියන හැඟීමක් එනවා. සක්මා භාවනාව මෛත්‍රිය වගේ භාවනා ඉච්ඡාම අමාරු නෑ. මේ தත්ත්වය නිසා කාර්යයක් භාවනාව නිරස වන தත්ත්වයක් උදා වෙලා. ආධුනික කුමන මහා අම්මා පාලන සුදුසු උදාර ලබා දෙන ස්වාමීන් වහන්සේ වහන්සේ ආනන්දෝදීකින් මනුෂ්‍යලා දේවා. මේ දෙපැත්තකින් බලන්න පුළුවන්. එකක් තමයි පරියන්කේ ඇර කියන සක්මන් භාවනා, මෛත්‍රී භාවනා ඉදිරියට වැඩවලදී අපි ඒකට රුචියක් එහෙම නැත්නම් මනාපයක් පහළ වෙනවා කියලා කියන්නේ ඒ සංසාරට කිට්ටුයි. සංසාරට බැඳෙන්නේ මනාපේ රුචිය අනුව තමයි. ඒ රුචියේ අරුචිය කියලා එකක් තියෙනවා. රාගේ විරාගය කියලා එකක් තියෙනවා. ඒ විරාගය පහළ වෙනකොට නිවනට කිට්ටුයි. ඒ විරාගය අපිට පහළ වෙන්නේ කම්මැලිකම, නීරසකම, ඒකාකාරීකම වශයෙන් තමයි. ඉතින් පරියන්කේදී අපි ආසාව වෙනුවට එපාකම පහළ වෙලා තියෙනවා මේ අස්පනා අපිටම තියෙනවා. අපිට තියෙන්නේ දැන් ලියලා තියෙන රචන හැට ඒකේ සත්‍ය අඩුයි කියලා කිසිම සත්‍ය අඩුවක් නැහැ. ඒකෙදි එකම ඉරියව් වෙන බවක් දන්නවා, හිත පිට යන බවක් දන්නවා, වේදනාව තියෙන බවක් දන්නවා. ඒ නිසා අනිකුත් සියලුම වැඩවලට වැඩිය මේ පරියන්ක ගැන හොඳ විස්තරයක් ලියවිලා තියෙනවා. ඒ කියන්නේ ආහිතේ පුතුම අවධියක් තිබිලා තියෙනවා. හැබැයි මුලිච්ච වෙලා තියෙන විරාගය. ඉතින් මේක දෝ මේක නිසා දෝ ਸਰවඥාන්තේ සඳහන් කර දෙනවා විරාගෝ සෙට්ඨෝ ධම්මා. ලෝකේ තියෙන වැද්දගත්ම ධර්ම අතර ශ්‍රේෂ්ඨම ධර්ම විරාගය. ඒක එනකොට මොන කෙනෙක් එක දාලා යනවා. භාවනා කරන්නේ නිවන් දකින්න තමයි විරාගය ඇති කරගන්න තමයි. නමුත් එනකොට දමල ගහලා යනවා. ඒ මොකද මේක කරලා කමතාන සුද්ධ වෙලා ඒකට සූදානම් ශරීරයෙන් ගිහිල්ලා නැහැ. ඒ නිසා අනිත් දවසේ මතක තියාගන්න රාගයේ තියෙන තාක්කල් ඒක ඒක විසින් මෙහෙවනවා. පහුවෙනකොට විරාගය එන්න පටන් ගත්තට පස්සේ තමයි අඳුනගත්තොත් දැන් මේ මම කරපු දෙයක් නිසා නෙමෙයි මේ පැහැදිලිවම එක තැන වාර වෙලා ඉන්නවා. මේක නිකන් අච්චාර ගන්නවා වගේ, ලුණු දෙහි ගන්නවා වගේ, මඩ බුවක් ගෙඩියක් වගේ මොනම දෙයකවත් සැපක් නැහැ. හැබැයි හැම චිත්තක්ෂණයක පෙත්ත පෙත්ත කපනවා වගේ තේරෙනවා. මොන විදිහකින් හිතට කිව්ව ඵලයන් යන්න කියලා යන්නේ නැහැ. giderමයි එන්නේ. මේ ඉල්ලලා ගන්න බැරි සතියක් තියෙනවා. මේ යෝගාචර වාර්තා කරන්නේ ඒක සතියක් කියන්නේ. එයා හිතන්නේ මේ සතියේට හිරිහැරයක් කියලා. හැබැයි වැඩිම ඩීටේල් වාර්තාවක් තියෙන්නේ මේ වෙලාවේ තමයි. ඒක අපි දැම්මොත් මේ මතුවෙන විරාගයේ මේකේ මේකෙන් මේ මායя ඉල්ලන්නේ කොහොමද මේ කඩපන් කියලා. ඉරියව මාරු කරපන් අරමුණ මාරු කරපන් එතකොට විරාගයේ ආපහු ආලෝත් රාගයක් වත්පත් වෙනවා. ඉතින් අපේ හිතත් ලයිස්ට්ුවක් හදාගෙන ඉන්නවා. ඕක නැත්තම් මේක, මේක නැත්තම් මේක, මේක නැත්තම් මේක කියන. ප්‍රශ්නයක් නැහැ. දුවන මතක තියාගන්න මේකම දිගට යන ගමන් ඒතං සන්තං ඒතං පණිතං යද්දං සබ්බ සංකාර සමතෝ සබ්බෝපති පදනගෝ විරාගෝ නිබ්බාන. මෙන්න මේ විරාගයට මම මේ භාවනා කරලා ගත්ත දේ ඒක තීප්පේතක්. මොකද මේ තීප්පේතෙන් තමයි නැතණි වෙන්නේ නාය වාගෙන දීපක්. ඒකයි කරන්නේ. ඉතින් මේකෙදී මේකේ නා දැනගත්තත් නැතත් මේ වගේ පරියන්ක 2 3 4 5 කරගෙන යනකොට ඔය එකට හුරු වීමක් වෙනදට වෙයි ඔකට මූණ දෙන්න පුළුවන් ගතියක් මුලිච්ච වෙන්න පුළුවන් ගතියක් වේ ඇති වෙනවා. ඒක සර්වඥාන්සේ සඳහන් කර තිනවා එයාට තේරෙන්නේ ඒ විරාගයේ දිහාවට මම ඉදිරියට යනවයි කියන ප්‍රගමණය යෝගාවචරයට වැටෙන්නේ මොකද ඒක දිහා බලන්නේ ඇඹුලට. ඒක දිහා බලන්නේ ඒක දඬුවමක් විදියට. ඒක දිහා බලන්න ඒක අත්තරද්දක් විදියට. නමුත් කමඨාන සුද්ධ වෙච්ච දවසේ මේ විඳවන්නේ කම්මැලි උලච්චේදී විඳවන්නේ ලාභයකට සත්කාරයකට සම්මානයකට සිතෝගෙට නෙවෙයි. කවුරුත් පිනවන්නත් නෙවෙයි. ඒ කාන්තෙම වර්තමාන තියෙන එක. ඒ නිසා ඒකට සූදානම් වෙලා ගියොත් එහෙනම් පැමිණි දුක් පැංගහයි කියලා ගියොත් ওই වෙලාවේදී ওই කියන ඔය කම්මැලි හිතන වෙලාවේ දත එකක්මක් වැඩ එකක්මක් කිසි එකක්මක් කිටේ කරදර මොකක්වත් නැතිව. ලෝකේ තියෙන ඔක්කොම කරදර ටික නැති වෙච්චාම මේ බත්පත බෙදලා අතර දුන්නා වගේ දුන්නා ඒක හරි කම්මැලි ඒක ඒකාකාරී නීරස වෙලා. අපි ඒක අයින් කරන්නේ ඊට වැඩිය කක්කාරකට තමයි. එනිසා ඔකට ලෑස්තිලා යන්න. ඒ යන වෙලාවේදී බලන්න කිසි එකක්ම බඩේ බඩේ එකක් මොකක්වත් නැති වෙලා තමයි ඔකේ. එතකොට හිතනවා දත එකක්ම කොච්චර ෂෝක්ද කියලා. මේ වගේ වෙලාවට බඩේ වැක්කමක් එනවනේ. කියන්න දෙයක් තියෙනවනේ. එතෙ මේ යථාර්ථයක් තියෙන තේමාවක් දැන් මේ පෙසෙමේ තේමාවක් නෑ. ඒ නිසා අපි සත්‍යයට බයයි. නොදන්න දෙයට බයයි. ඒ නිසා මේක කිසිසේත්ම තමන් ඉල්ලලා ගත්තේ ගන්නේ මේක පැමිණේවා කියලා හිතන්නත් එපා. අනිවාර්යෙන් මේක හරහා යන්න වෙනවා. අනෝක භාවනාවේ භාවනාවට දෙන්නේ මම කියන්නේ සතිය තියෙන බවට ලකුණක් කරගන්න නැත්නම් ලකුණක්ද කියලා බලන්න නැත්නම් මේක සතියට අරියාදුවක්ද කියලා බලන්න. ලියලා තියෙන අරියාදුවක් කියලා. හැබැයි වාර්තාව අහගෙන ඉන්නකොට පේනවා වෙනදට වැඩි ඉතාමත්ම ගැඹුරින් විස්තර වාර්තාවක් වෙනවා. ඒ නිසා මේකට නැවත නැවත අපේක්ෂා කරමින් යන්න එක දිගට නම් කරන්න බැරි වෙයි. යනකොට යනකොට තමන්ගේ පෞරුෂත්ව වර්ධනයක් සහ මේකට ඉමුනිටි එකක් හැදෙනවා. මේ වගේ මම කතා කරන්න යන්නේ කියන්නේ යන්නේ කැමිනි දුක් පෙන්ටයි කියලා කාගෙන ඉඳ යන එක තමයි සිද්ධ වෙන්නේ. කර ස්වාමීන් වහන්සේ ආනාපාන සතියේදී හුස්ම රැල්ල හා ස්පන්දනය නැති වීමෙන් සිත එක එක අරමුණු වල යරි යරි එදෙනව වහන්සේ ඊයේ විසුසේද එහෙන් හුස්ම රැල්ලේ පරමාත්ම සිත ලබා ගැනීමට තරයේ අධිනා කරගෙන භාවනාවේ යෙදී ටික වේලාවක් එසේ සිටී දැන් රූපරාම යන්නේද වෙනස් සිදුවි එන්නේ පිටා අඩු වෙමින් නැති තාමයි. ටික වේලාවකට පසු සිත සිත යන සෙවීමට පටන් ගත්තේය. කෙලවරක් නැති විසඳාගත නැති ප්‍රශ්න රැසක රැසකි. එයින් කීපයක් සඳහන් කරමි. මා විසින්ම ඵලය නිගමන කීපයක් තියෙනවා. මා විසින්ම මා විසින්ම එළඹි. නිගමන අත්දැකීම. මෙතන සිත සියලු දෙනා තමන්ටම අවනත නොවන සිත් ගොඩක් පමණ බව දැනේ. සිත් විසින් තම පැවැත්මට වෙන කායවල් තුළ වී සිටින බව දැනේ. එක එක වෙනස් කායවල් පෙර කුසල අකුසල කර්ම මත නිර්මාණය වී ඇති බව සිදුවේ. මව කුසල පැමිණෙන කායට සිත එළඹ ගන්න අසැටි ටික කාලයක් එම ගත්තේ ගත කර මරණයෙන් පසු වෙනත් කයක් අල්ලා ගන්නා සැටි එසේ කෙලවරක් නැති සසරේ සිත නම කරනා සැටි සිතට දැම්මේ. එලෙස දිගින් දිගට යන්නා වූ මෙම සිත යන සිත යන ශක්තියද ඒ මටවත් වෙන අයෙකුටවත් අයිති නැති ශක්තියක් නම් එය විවිධ කයවල් අල්ලා ගනිමින් හා කායවල නොනැතිව සැරිසරමින් යන ගමන නැවැත්වීමට ධර්ම උත්සාහය නොතේරේ. එම ශක්තිය ගෙවි යනවා. සිත කායකට ඇතුළු වී රාග දේශ මොහ දුරින් නැවත ශක්තිය එකතු කර ගන්නවා. සිත පමණක් ඇති කයක් නැති ජීවීන් කුසල් අකුසල් රැස් කරන්නේ කෙසේද? කායක් පමණක් ඇති සිත නැති ජීවි සිටින්නේ ඇයි? සෝවාන් යන මෙම සිත පෝෂණය කරනවාද කුසල අකුසල කර්ම ගැන වැටහීමද? ඒ නතර කිරීමට ගන්න පළමු උත්සාහයද? එවිට සිතට ශක්තිය නොලැබීමෙන් තිබෙන ශක්තිය වැයවි සිත නැති වෙනවා. එය නිවනද? මේවා සමග නැගෙන තවත් බොහෝ ප්‍රශ්න ඇත. මේ විදිහට පැහැදිලි කරන මේ දා කාර්යකෝ ඉල්ලා සිටිනේ. මේ සිතුවිල්ලේ පසුබිමේ මේ සිතුවිල්ලේ පසුබිමේදී කය ගැන කිසිදු දැනීමක් නැති අතර කිසිදු වේදනාවක් නොදැනේ. කැමති තරම් වේලා සිතමින් සිටිය හැකිය. ඒ උත්තර නොමැති බැවින් කලකිරේ. ඔබ වහන්සේට තේරුම් ගන්නයි. මේක චින්තාමය ශේෂ්ත්‍රයේ තමන්ගේ හිත ගිය තැන ආදරජ මාලිකාව හැදෙනවා. ඕන තරම් හිත හිතා ඉන්න පුළුවන්. ජාන්තිවට කිව්වා ඒ කවදාවත් කිලවරක් නැහැ. ඉතින් ඔය ගංජ ගහපුවම තෝක තමයි වෙන්නේ. ඒක කියන්නේ විස්ටම් ප්ලාන්ට් කියලා. ඔය ගහගත්තාම ඇඳලා ගහට හෙට උදේ වෙනකම් වැලිකටයක් ගන්න එක මැනිකක් කියලා කල්පනා කරගෙන ඉන්න පුළුවන්. ආතල් එක නැති වෙච්චා ආය වැලිකටයක් ගන්න. ඉතින් බොන මිනිස්සුන්ට කවදාකවත් බනින්න බෑ. කුඩු ගහනයක් උ. ඒ හැම කෙනාටම මේකේ මොකද්ද තියෙනවා. හැබැයි දන්නව පැහැදිලිවම කෙලවරක් නැහැ කියලා. ඉතින් අපි ඉන්නේ මදේට ප්‍රමාදයට ලක් වෙලා. ඒකයි බුද්ධ ඥානසේ මජ්ජ පමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදයම කියලා කියන්නේ අපි මදයකට සහ පමාදයකට ලක් වෙලා ඉන්න බීපුවයි විතරක් නෙවෙයි හැම කෙනාම මේ ආරව සමාජ විරෝධී කියලා අපි කියනවා. අපි භාවනා කරලා අතල්ල කියනවා විව ප්‍රශ්න නැහැ. ඉතින් මේකට අප්‍රමාදී කියලා එකක් තියෙනවා. ප්‍රත්‍යක්ෂ කළ හැකි දෙයක් විතරක් ඉදිරියට ගන්න. මේකට යන්න පටන් අරගත්තොත් බට කැලේට ගිනි තිබ්බා වගේ ඔහේ යයි. ඒ නිසා මේ චින්තාමය ඥාන සහ භාවනාමය ඥාන නැත්නම් ප්‍රත්‍යක්ෂණය කළ හැක්ක සහ හිතලුව කියන දේ වෙන් කරගෙනමයි කියන එක අපේ හිතෙන් තරම් ලේසි නෑ. අපිව දැන් සාකච්ඡා කරන මදුපිණ්ඩික සූත්‍රය අරගෙන කටුතුන්ගේ ඥානන් සාංශ ලිව්ව පොතක් concept and reality කියලා. ඒක මේ අපේ යුගයේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම පොතක්. කොච්චරක් අපේ හිතන දේ රියැලිටි එකක් වෙනවද අපේ රියැලිටි එක සංකල්පයක් වෙනවා කියන්නේ. මේ සංකල්පේ තමයි යථාර්ථය කියලා පස්සේ ස්වාමීන් වහන්සේ මේ පොත සිංහලට දැම්මම අන්තිම මේ ආහන කාලේ නිසා නැත්තම් කාටවත් එක් කරන්න බෑ වැඩි. කියෝලා බලන්න මාත්‍රිකාව මොකද්ද කියලා දෙන්නත් පිටු 32ක් අඩු ගන්න කියවන්නේ. මේ මොකද්ද කතා කරන්න හදන්නේ? අපි මේ කියන දේ අදුරු ප්‍රත්‍යක්ෂද්ද අපි කතා කරන්නේ නැත්නම් හිතට ආපු හිතලුවද්ද කියන එක හැම කෙනාම පටවගෙන තියෙනවා. කිසිම කෙනෙක්ගේ ඒ මාර්ගය මරියාදාව යථාර්ථයේ සහ සංකල්ප අතර තියෙන එක අල්ලපු ගෙදර එක්කනයි කෝ තමන්ගේ ගෑනිත් එක සමාන නැහැ. ඒ නිසා අපි ඉන්නේ අපි හදාගත්ත සබම් බුගුලක් ඇතුලේ. තට්ටු කෙරුව පුරනවා. ඒ නිසා අපි ඒක පිටර මල්ල රැගෙන වගේ ඉන්නවා. මේ මගේ මත අන්තරේ කියලා හිතාන. මගේ මතිය කියලා හිතාන. ඉතින් මතිය දිගට පවතින දිගටම මදේ පමාදේ තියෙනවා. ඉතින් මේ ඉන්නේ සබම් බුගුලක් ඇතුලේ ඒ වෙනුවට මේ හුස්ම ගන්නවා වැටෙන්නේ කොච්චර නීරසද. මොකද ඒක ප්‍රත්‍යක්ෂයි. අර proliferation එක යන්නේ prolific යන්නේ තමන් හිතාගත්ත දේ තමයි. ඉතින් අපි හැමතිනාම කියනවා ඉඩාරින්න මට දකින්න මගේ හීනේ. ඔච්චර අපි මානවයිති වාසිකම්. මගේ හීනේ අද දකින්න මට දෙනුවට මොකක්ද වුණා. මගේ හීනේට අත තියන්නේ. අපි ඉල්ලන්නේ හැම තැනකටම ගිහිල්ලා ඉද ඉඩාරින්න මට දකින්න මගේ හීනේ. ඉතින් මේ දැක්කත් ප්‍රශ්නයක් නැහැ. ඔය අන්තිමට ලියලා තියෙන වාක්‍ය මුලින් ලියවන ඉවරයි. කියලාක් නැහැ. මුජේන්සා බල්ල වලිය වලිය අල්ලගන්න කැවරේ කරන දැක්කලා තියෙනවා. වල්ලන අරින්නේ නැහැ කියලා පුළුවන් නැමෙන්න පුළුවන් හරිය නැමිලා කැවරේ කෙනෙකුට මතක නැහැ. කොච්චර කරපුණාද කියලා. ඉතින් අද මුළු ලෝකෙම තියෙන්නේ ඒ සංකල්පයක පටලැවිලා. ඉතින් ඒක නිසා ඒකට එල යථාර්ථය දානවට කට්ටිය කැමති නෑ මේ නිින්දෙන් අවදි කරනවා. මේ හීනෙන් අවදි කරනට නත් බුදුජානනාංශයලම ලෝකෙ පහළ වෙලා මේ භවයේ ඉන්න ඔක්කොටම ඇහෙන්න මේක අනිත්‍යයි මේක න කොහොමඩක්වත් අනිත්‍ය නෝක ඔක්කෙන් පෙන්නේ නැහැ මේක දුකක් මේක අනාත්ම දෙයක් කියනකොට සහලව නෑලුගේ ලෝකෙ. මොකද හැම කෙනාගේම අර හදාගත්ත සීන මාලිකාවල් පුපුරලා යනවා. ඉතින් ආවට ගියාර කෙනෙක් නෙවෙයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ පාරමිතා පුරල ප්‍රත්‍යක්ෂ කරලා. ඉතින් ඒක නිසා මේ වගේ දේවල් එනකොට අපි දැනගන්නේ කොහොමද? මම ඉන්නේ හීනෙක කියලා. අපි දැනගන්නේ කොහොමද මේක මනෝ විකාරයක් එහෙම නැත්නම් සංකල්පයක් කියලා දැනගන්න බැරි මොකද යථාර්ථයට වැඩි මේක ප්‍රියයි. තමන්ම වහගත්ත දෙන්නේ. ඉතින් ඒක නිසා ඒ ලෝකයේ ඒකට ගිය කෙනාට වෙන්නේ සාමාන්‍ය මනුස්සයෙක් පිටු කියලා. මොකද ඒ කට්ටිය කිසි කෙනෙක් මම හිතන චින්තනය නෙවෙයි ඉන්නේ. දැන් ඉන්නේ යාම හදාගත්ත ලෝකයක සවම්බුගුලක ජීවත් වෙන. ඉතින් ඒ එකට තව කෙනෙක් ඇතුල් වෙන එක හැම වෙලාවෙම හිරියරලා. ඉතින් ආ කැමති තමන්ගේ ලෝකේ ජීවත් වෙන්න. ඒ නිසා මේ වගේ දේවල් සභාවට ඉදිරිපත් කරන එක වළක්වන්න කියලා හිතනවා. අනික ඒක කමන්නේ ඉදිරිපත් කරපුවාම මොකද කවුරක්වත් දන්නේ නැති දෙයක් නෙවෙයි. එතකොට මේ යථාර්ථයේ තබා සංකල්පවලට ඡන්ද දීම සඳහා අපි කොච්චර මානවයිකවාස්කම් පාවිච්චි කරනවද? අපේ තියෙන වීටෝ එක නිෂේධ බලය ඔක්කොම පාවිච්චි කරන්නේ ඉදාරින්න මට දකින්න මගේ හිමි. ඉතින් ඒක අපි තාිනවා අපේ හීන ලෝකේ අපි රජ වෙනවා කියන්නේ. ඉතින් ඒක බුදුජානනාංශ පෙන්නන්නේ මේ කුමරික කුමරිකාවන් වැල්ලේ සදන මාලිකාවල් වගේ. එයා හරි සන්තෝෂ වෙනවා වැලි මාලිකාව දැකලා ඉතින් වැර වෙලා හරි ඒ වැල්ලෙම වැඩ කරගෙන ඉන්න කවුරු හරි දැක්කම පය හැප්පිලා මාළිගාව කැඩුනොත් පුදුමාකාර තරහක් යනවා. අර ලස්සන නිර්මාණේ ඊට පස්සේ අර බඩගිනි වෙලා අම්මට කිව්වොත් අපි අම්මා යන් ගෙදර යන් කියලා යනකොට යාම කඩලා දාලා යන්නේ. එතකොට තරහ යන්නේ. Taman ගෙදර යනකොට බත් කන්න යනකොට ඒ සෙල්ලංගේ කඩලා දාලා. නමුත් වෙන කෙනෙක් කියලා සෙල්ලංගේ කැඩුවොත් ක්‍රිමිනල් නඩු මොකද්ද අපේ යුංගේ ඇති වෙන්නේ? ඒක නිසා ගංජා ගිල්ල නතර කරන්න. අමාරුයි මම දන්නවා අමාරු කියලා. අමාරුයි නම් තමයි ප්‍රසිද්ධ කියන එක හරි ලොකු දෙයක්. අපිට අපි ඉන්නේ ආතල් එකේ. අපි ඉන්නේ මදේ. අපි ඉන්නේ පමාදේ කියලා. මොකද බුදුහාමරට ප්‍රත්‍යක්ෂ කළ හැකි ක්‍රමයක් දීලා තියෙනවා. රහත් වෙන්න ඉස්සෙල්ලා හුස්ම ගන්නකොට පිම්බි මැකිලිම නෙවෙයි කියලා දාන්න. ඉඳගෙන ඉන්නකොට හිටගෙන නෙවෙයි කියලා දාන්න. ආශ්වාස කරනකොට ප්‍රශ්වාස නෙවෙයි කියලා දන්නවන්න ඒකෙන් <clears throat> කරුණා කරලා ලැබිත අවදි වෙන්න අප්‍රමාද වෙන්න නැත්තම් ඔය වගේ දේවල් වලින් තමයි අද පුස්තකාල පිරලා තියෙන්නේ. පුදුමාකාර ලියමනක් අද ලියවන්නේ වද්ද බුද්ධ නෙවර් ටෝට් කියලා. දහර කවදාක කියනති දේවල් පුරෝ ලම්බුන භාගයට දැම්පිච්චාල. අපි යන විදිහ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම භාවනාවට ආධුනික ඉන්නේ. පසුගිය දිනවල සාමාන්‍ය භාවනාවේදී ආනාපානසති භාවනාවේදී ලද අත්දැකීම් වහන්සේට මෙසේ විස්තර කරමි. සක්මන් භාවනාව. පළමුව මාර්ගය වශයෙන් මෙහි කරමින් සක්මන් භාවනාව සිදු කළ අතර ඒ සිහින් කරනවාට වඩා කටපාඩමින් සිදුවන බවක් දැස දැනේ. සිත බොහෝ සෙයින් වෙනස් අරමුණු කරා ගිය හැම මා සක්මන් ස්ථානයේ වෙනස් කර සමතලා නැති ගල්මුල තියෙන ස්ථානයක සක්මන් කරමි. එහිදී වම දකුණු වශයෙන් නොව පාදයේ තබන විට දැනෙන ආකාරයේ දක්වමින් සක්මන් කරමි. එවිට සිත වෙනත් අරමුණු කරා යෑම අඩු විය. ඊළඟ වාරයේදී නැන්තලා බිමක පාදයේ සෙමින් තබනාවට දැනෙන ආකාරය නිරීක්ෂණය කරමි. මෙහිදී වම් පාදයට වැඩි දෙයක් මාක්න බව මුලින්ම පාදයේ උරලේ ස්පර්ශ වී ඉන්පසු ප්‍රමාණිකව පාදයේ ධාරය ඔස්සේ ඉදිරි ප්‍රදේශයේ ස්පර්ශ වන බව අවසාන වශයෙන් ඇඟිලි පොළවේ ස්පර්ශ වන බව පාදයේ ඔසවන විට අවසාන වශයෙන් එසවෙන්නේ ඇඟිලි බව නිරීක්ෂණය කෙරෙමි. තවද ශරීරයේ සම්බන්ධ කර ගැනීමේදී ඇඟිලි වලින් පොළොව අල්ලා ගන්නා ආකාරය දැනෙමි. මට වැටහුණු පරිදි මෙහිදී සිත වෙනස් කර්ම කරා නොගියේය. ඉන් පසු මම සාමාන්‍ය කර්ම කරන ආකාරයට යාමට ඉදී බලා සිටියේ. එහිදී සිත මූල අරමුණෙහිම තබා සිටීමට හැකි විය. එවිට ශරීරයට සාපේක්ෂව කුඩා පාද දෙකක් එක්තැන් සිට තවත් තැනකට මේ කාය රැගෙන යන ආකාරයේ ප්‍රථම වාර දුක් බව ඒ පුණ්‍යයක් ලෙස ලැබුණි. දැන් බොහෝ විට සම්මා භාවනාව නොකරන වේලාවවලදී විදිහට පාදයේ ස්පර්ශන තැන් පිළිබඳ නොසිතාම සිතට වැටෙනවා. ආනාපාන භාවනාව. ආනාපාන භාවනාවේදී මුලින්ම කය ඉන්ද්‍රිය ඇති ආකාරය බලලා සිටින විට ශරීරයේ සහ මොහේ කලකතියට දැනෙන තැන් පිළිබඳ වැටහුණි. ශරීරයේ පිම්බෙන හැදෙන ආකාරයද පිළිබඳව දැනේ. එක වේලාවකින් ස්වභාවික හුස්ම රැල්ලට සිත වැටෙනවා. ආස්වාසයේ සීතලට නාස්පුඩු අතරට දැනි පසුව නාස්පුඩුවේ ඉහළට ඉහළ කැලවලට දැනේ. ප්‍රශ්වාසයේ වායු ධාරාව නාසයෙන් පිටවනවා ලෙස නාස්පුඩු වලට උඩුතල සහ නාසය අතර ප්‍රදේශයට හොඳින් දැනේ. සමහර අවස්ථාවල කෙටි හා දීර්ඝ වශයෙන්ද ආස්වාස හා ප්‍රශ්වාසයේ හඳුනාගත හැකිය. ක්‍රමයෙන් හුස්ම ගැනීම සියුම් වී යන අතර හුස්ම ගන්න වහාදැයි නොදැනේ. එවිට නැවත ශරීරයේ ලෙස බැලුව විට සියුම්ම දැනෙන පපුවේ උස්පා වීම නිසා හුස්ම ගන්නා බව පෙනේ. වැඩෙහි නමුත් මේ අතරතුර නොයෙකුත් හැඩතලස්කා රූප මාර්ගයේ හුස්ම වැඩෙන රිද්මයට අනුව පිළිදෙමින් හැකිලෙමින් පවතින කිසියම් වස්තුවක රූපයක් ඉබේටම පෙනීමට පටන් ගනී. මෙය නිශ්චිත මෙයට නිශ්චිත හැයක් නැත. ඉන්පසු සිත අතීත අනාගත වශයෙන් නොයෙකුත් දේ ගැන සිතමින් සිටින අතර සිත පිටතට ගිය බව දැනගන්නා මොහොතේදී පෙර ඇති වූ හුස්ම වටින රිද්මයද බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් ලෙස තාම ඇති බව දැනේ. නැවත හුස්ම වෙත හිත යොමු කළ විට බොහෝ අවස්ථාවලදී හුස්ම පෙර රිද්මයේ සමග නොගැලපීම නිසා ඒ අතර පොර වැදීමක් වැනි හැඟීමක් දැනේ. මාස් කුඩවල තද බවක්ද පාඩේ නලියන බවක්ද දැනේ. ක්‍රමයෙන් ආයාසයෙන් හුස්ම හුස්ම පානය කිරීමක් කරන වාසේ දැනේ. එවිට නරලේ පීඩනයක්ද දැනේ. සමහර අවස්ථාවලදී මෙහිදී සිත විසිරී වෙනස් සිතුවිලි ඔස්සේ නොදැනීම යන අතර තවත් සමහර අවස්ථාවලදී සිතුවිලි ඒමට නැත්නම් මොහොතේදීම හඳුනා ගැනීමට හැකි වේ. එලෙස හඳුනාගත් විට නැවත මුල සිට පටන් ගන්නවාය සිතා සිත කායයට යොමු කළ විට ශරීරය දෙල්ලා පෙර සිටි ඉරියාවෙන් ඉදිරියට නැවි පාසන ත්‍රාසනකදයක් ධර්ම ආකාරයෙන් සිටින බව දැනේ. නැවත හුස්ම කෙරෙහි හිත යොමු හොද ඉහත කී ලෙස රිද්මයකට හසු වී සිත විසිරියයි. මා මීට පෙර නිවසේදී ආනාපානසති භාවනාව සිදු කිරීමට උත්සාහ කරන බොහෝ අවස්ථාවලදී මේ සිදුවේ. භාවනාවට ආධිනිකී වන ආධිනිකී වන මා මේ බොහෝ ආදායයට පත්වේ. ගරු ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේදී මා තුමා ප්‍රතිසයි මා ගැන අනුකම්පාවෙන් ආදා දෙන්න. ලිපියේ පතු කොටසේ තියෙන ටික කියන්නේ දෙයක ආකාරය දක්වන විදියට. අපි යමක් පිළිබඳව භෞතික වස්තුවක් පිළිබඳ හැදෑරීමේදී සටහන් ආකාර සහ ස්වභාව ලක්ෂණ කියලා කොටස් තුනකට දාලා වෙන්නවා ඔය ගුරුමෙ තම ගුරුමෙ පොත්වල තමයි ගොඩක් ඒක විස්තර කරන්නේ. ඉස්ලාම අපි දකින්නට දකින්නේ ඒකේ සටහන හරියට කැමරා ෂොට් එකක් වගේ ඒක නිශ්චලයි. ඊට පස්සේ ඒක දිහා බලාගෙන ඉන්නකොට ඒ කාලානුරූප වෙනස් වෙනවා. එක එක ආකාර වලට ඒක වීඩියෝ ක්ලිප් එකක් වගේ. ඉතින් ඒතර පේනවා මේක කිසිම වස්තුවක් එහෙම නිශ්චල වීමක් නැත්තේ නෑ හැම වෙලාවෙම රංගනයක් තියෙනවා හැම වෙලාවෙම උන් කාටක් තියෙනවා යනවා නලිය නලිය නලිය නමයි තියෙන්නේ ඉතින් අපිට ඕන එකක් බලාගෙන ඒකේ ආකාර බලන්න පුළුවන් එහෙනම් පිටුසිතුමක් වගේ මේවා එක එක එකිනෙක එක්කන ඉස්පස් ඉස්සරපස්සෙ වෙමි කරන ආකාර දැනගන්න පුළුවන් ඒ කියන්නේ හොඳටම එකක්වත් තෝරන්නේ නැතුව වෙන ඔක්කොටම නටන්න පටන් ගත්තොත් ඒ ස්වභාව ලක්ෂණ පෙන්වන්න පටන් ගන්නවා. ඒ එක්කනාගේ ගති වගේක් තියෙනවා. භාව තියෙනවා, ස්වභාව තියෙනවා. ඒව නටන්නේ ඒ ධර්ම නියාමයට තමයි. මම හිතුවට මෙයා ඉස්සරහින් ඉන්න ඕන කියලා මෙයා පස්සට යනකොට එහෙම කතාවක් නැහැ. ඒ ස්වභාව ධර්මයට ඉඳ දීපු ගමන් පේනවා එකම චිත්තක්ෂණයක්වත් එකම වස්තුවක්වත් නිශ්චල නැහැ. අනිච්චයි. ඒ නිසා සටහන් ආකාර ස්වභාව ධර්ම යන විදිහට යමක් ළඟට ළඟට ළඟට ගියොත් ඒන කිසිම වස්තුවක් නිත්‍යතාවයේ සාතික කරන්නේ අනිත්‍යයි නමුත් ඈතින්දල් බැලුවොත් වෙන්නේ ඒක නිත්‍යයි කියන්නේ. ඒ නිසා වස්තුවට ළඟවීමේ සාපේක්ෂතාවය අනුව ළඟාවීමේ මට්ටම් තුනක් ওই තේරවාද ක්‍රම විස්තර කරනවා. සටහන් ආකාර මේ ආකාර පඤ්ඤාතිය කොයි දෙයෙන් කොයි දෙයට යත් කියන්නේ බෑ. ඉතින් මේකට කිට්ටුවෙන් යන තියරි එකක් දැන් තියෙනවා මැත්ස් වල කැවොස් තියරි කියලා ෆ්‍රැක්ටල් තියරි කියලා ඕනම දෙකින් ඕනම දෙයක් ඇති වෙන්න පුළුවන් කියන එක තමයි ඔප්පු කරලා පෙන්නන්නේ. ඉස්සර තිබුණු ගණන් ක්‍රමයේ බීජ ගණිතය, ව්‍යාමිතිය, සුද්ධ ගණිතය, අනම්මනම් කියන ඔක්කොගම කෙලපැමිලා තියෙනවා. ඔය ගණන් සාත්‍රේ මොකක් වුණත් වෙන්න ඕන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි පිළිගන්න අකමැතිම දේ. අපි හිතන්නේ මේ රේකී ක්‍රමෙට මේක දිනුනොත් මේක එන්නේ. මේක තිබුණොත් මේක එනවා කියනවා. එහෙනම් මේක තිබුණොත් වෙන එකක් එන්නේ ඉඳී තියෙනවා. ඒක තමයි අනිච්චය කියලා කියන්නේ. ඒකෝට තමන්ම තමන් ලැජ්ජාවටපත් වෙනවා. තමන්ගේම තමන් හිතාන හිටපු හිතවිලියක් ආව සමීකරණ ක්‍රම සහ විදි ඔක්කොම අභියෝගයට ලක් වෙනවා. ඉතින් ඒකට කැමති නැහැ. ඒක හරියට මේ වස්තුවේ විනාශයක් විදිහට නෙවෙයි මේ වස්තුවේ පරිණාමයක් විදිහට නෙවෙයි මේක මට වෙච්ච තර්ජනයක් විදිහට. මුත්‍ය අපේකට තීරිකක් හදන්න හදනවා. දැන් තීරි ඔක්කොම දැන් බුදු දඥාන තියෙන කාණ බුදු දඥාන කියලා බංකොලොත් කරලා ඉවරයි. දැන් මැත්ස් වලින් කරගෙන යනවා. මොනම ඔය කියන නීතියක්වත් ඇත්තේ නැහැ. ඉතින් ඒක භාවනාවේදී ආධුනිකයන්වත් වෙන්න පුළුවන්. ආධුනිකය වෙනකොට සූදානම් වෙලා ගියොත් මේ ක්‍රමේ නම් එකමයි ඉස්ලාම දකහන දකින්න ඒකට ආකාරය දකින්න ඒකට ස්වභාව ලක්ෂණය දකින්න ස්වභාව ලක්ෂණ දැකව සංතතියට හිත වැටෙනවා සංතති කියන්නේ ෆ්ලක්ස් එකක් ගලණයක් අපි ඒකට ගොජේ කියලා නමක් දැම්ම නිතර. ඒ ගොජයක් තියෙනවා. ඒ ගොජේ කිසිම දෙයකට වග වෙන්නේ ඔය නලිය නලිය නලිය නලිය තියෙනවා බලන්න අපිරිහ. මොනම දෙයක්වත් ඒකේ මේ න්‍යාය හොයන්න බෑ. සමීකරණ හොයන්න බෑ. ප්‍රෙඩික්ටබල් නෑ. එන්නේ ගොජේ දකින්න පුදුම බයක් තියෙනවා. ඒක තමයි අනිත්‍ය භාවයේ අනිත්‍යත්වය පිළිගන්න අනිත්‍යතාවය කියලා මේකට කියන්නේ. ඒක කෙනෙකුට දකින්න හම්බෙන්නේ මොකක් හරි එක ලක්ෂණයකින්. ඒකට අනිත්‍ය ලක්ෂණය කියනවා. අනිත්‍ය ලක්ෂණය දක්වම හුඟ දෙනෙක් බය වෙලා තමල ගහලා යනවා. මේ නිමිත්ත කියලා කියන්නේ අනිත්‍ය ලක්ෂණේ හාත්පස වෙන එකක්. නිමිත්ත කියන්නේ නිට්ටය දෙයක්. නිමිත්ත කියලා කියන්නේ ආලම්බනයක්. රෙෆරන්ස් පොයින්ට් එකක්. බෙන්ච්මාක් එකක්. එතන ඉඳලා ඒකමත් චපල දෙයක් කියලා තේරුම් අරගන්නකොට යෝගාවචරය ඉන්න පසුවිම පොළොව නැතිලා ගියා. ඉතින් ඒ වෙනකොට ප්‍රධාන වෙනසක් ඇති වෙනවා යෝග ජීවිතයේ සද්ධාව විසින්. මෙච්චරකන් නිත්‍ය දේවල් වල විශ්වාස කරපු එකන මේ නිත්‍ය හැමදේම අනිත්‍යයෙන් කියලා වුණාට කමන්නේ සද්ධාව කැඩෙන්නේ නැහැ. ඉතින් ඒකට තව අත්යෙන් අපි එකතු කරන දෙයක් තමයි මේ නිත්‍ය වශයෙන් කොන්ක්‍රීට් වශයෙන් දැකපු දේ සම්පූර්ණ සුන්නන්තුරි වෙලා ගියාට සතිය කැඩෙන්නේ නැහැ. මේ කොන්ක්‍රීට් හයිය හති තියෙන දේ අල්ලන්න බැරි දෙයක් බවට වාෂ්පීකරණය වුණාට සීලය කැඩෙන්නේ නැහැ කියලා කෙනෙකුට ඒ හරහා සද්ධා වීර්ය සද්ධාව සතිය සීලය වගේ පවතිනවා කියලා දැක්කම පේනවා මේ විපරිණාමයේ හරහා තමයි අපි මේ සද්ධාව සතිය වීර්ය වගේ දේ හරහා අනිත්‍යතාව පිළිගන්නේ කියන්නේ මුළු ලෝක විශ්යම තියෙන නිත්‍ය සංඥා මතයි මුළු භෞතික මේකට කියනවා ලෝකායත විද්‍යාව කියලා සියල්ලම තියෙන නිත්‍ය සංඥාවල. හැම කෙනාම න්‍යායල් හදනවා. හැම දෙනාම ප්‍රමේය හදනවා. හැම දෙනාම මේ හැම තැනටම බලපාන නිත්‍ය දේවල් හදන්න හදනවා. කක්කත් හරියන්නේ. කක්කත් හරියන්නේ. ඉතින් එහෙම අල්ලගෙන ඉන්න කෙනෙකුට කියොත් එහෙම සබ්බේ සංඛාරානිච්චා කියලා ඕම් බඩ යන්න පටන් ගන්නවා. ඕම් රැමැද්දාවේ නලියන්න පටන් ගන්නවා. ඉතින් බුදුජානකසේ සඳහන් කරලා තියෙනවා බුදු කෙනෙක් පහළ වෙලා සබ්බේ සංඛාරා අනිච්චා කියනකොට දීර්ඝායුෂ්ක දෙවිවරුන්ට සහලවල හිටිනවා. බුදු කෙනෙක් පහළ වෙලා සත්‍ය ප්‍රකාශ කරනවා කියන්නේ. රාජකීය හත්තාකාරයේ ඉන්න රාජකීය හස්තියා නොසැලෙන ගතිය නිසා තමයි රජුරු ඇඟුඩට නගින්නේ. ඒ තරම් මුඛී කරන්නේ. ඌට කැලේ ළඟ ඉන්න කැලේ සිංහයා ඈනුමක් කරලා සිංහනාද තුන එක පිට තියෙනකොට ඌට එදා කාපු කොළබොක්ක බඩේ ලියනවා. ඇත් ගාලා කඩාගෙන යන්න හිතෙනවා. මොකද ඌ දන්නවා ඔය හත්ති රාජ කතාව හරියන්නේ සිංහයා ආවොත් කොයි එකක් මානවා. අන්න වගේ මේ අනිච්ච සංඥා වෙනකොට මානවයා ගැරන්ඩි හැවක් වෙනවා. නිකම් මැරිලා තැඹිලා යනවා. ඩ්‍රැකියුලාට කුරුසෙ ඇල්ලුවා. පින්නන්න බෑ. ඉතින් ඕක ඉස්ලාම වතාවට බටේර ලෝකෙ ගිහිල්ලා ආත ෂෝපන්හාවර් කතා කරලා කියවවත් each and every will is evil කියන. අබ්බේ සංඛාරා දුක්ඛ. අබ්බේ සංඛාරා අනිච්ච. මුළු බටහිරම ගැහුවා උඩ. මේ කුණු හර්මණීතියක් ගෙනත් දාලා එහෙම කොහොමද will එක evil වෙන්නේ? ill will වෙන්නේ? will එකේ නේද බව නැගිට්ටි කියලා. එතකොට නීචේ කතා කරලා කිව්වා මුලට ඒක තමයි කියන්න ඕනේ. හැබැයි ශෝකනාට විතර තේරෙන්නේ. මොන BPC එකේ පොතක් ලියලා තියෙනවා කැමති නම් අරන් කියවන්න නීචේ ඇන් ශෝකනාව කියලා. අපේ ඥාන ජීව බහම ලියලා තියෙනවා මිනිස්සු කොච්චර නිත්‍ය සංඥාව හදාගෙන හිටියත් මේක පේනකොට ආකාර පඤ්ඤාතිය පේනකොට ඒක විකාරයක් වෙලා පේනවා. ඒ ශාසනයක් නොතිබුණා නම් මේව දෙයක් බුදුහාමුදුරු කිව්වේ නැත්නම් අපි තාම නිත්‍ය සංඥාවේ තමයි පවුල් පන්තල් හදාගෙන බැංක් account එකක් හදාගෙන identity card එක ගහගෙන passport එකේ ගෙහෙල්ලෙන්නේ නැති එකක් විදිහට තියාගෙන ඒක තමයි immigration department එකටයි custom එකට ඔක්කොම එකම මූණත් ආදිය තියෙනවා. ඉතින් මම ඉස්සෙල්ලාම ගායි identity card එක ගත්තේ 77. දැන් අවුරුදු 77ක් විතර ඉන්නවා මට. ඉතින් අරක තමයි පෙන්වන්නේ. ඒකේ ඉන්න මිනිහා දැන් මට අඳුරන්නත් බෑ. මැරිලා ඉපදිලා ඒ වුණාට ඒව හරියන්නේ නැහැ. ඒ ඩෙන්ටි කාඩ් නම්බර් එකයි ඒ ෆොටෝ එකයි. ඉතින් ඒ ඒ කියන්නේ සිවිලයිසේෂන් යනකොට අපි කොච්චර රාමකල කුරුසෙ තියලා යන ගහනද කියලා පේනවා. යේසුස් වහන්සේට තියලා ගහපුවාම ඇනේ හොල් මන්නේ. ඉතින් අපි අපි ආශ්‍රය කරන හැම සමිතියකින්ම සමාගමකින්ම ආයතනයකින්ම කරණ අපි කුරුසෙ තියලා යන ගහලා කොහොම හිටපන් නගලා නැති කියන. පැවිදි වෙනවා කියලා කියන්නේ බම්බු ගන්න කියලා අපි කියන්නේ. ඕකලේ. බලයින් දෙකට ඕකලේ වලේක තොපිට එහෙම නට කුරුසෙත් කියලා යන ගහනකොට අපිට එහෙම මොකක්වත් නැහැ. කාටද බය? නිකමට හරි බුදු කෙනෙක් පහලා හිටියේ නැතුව අපි කැලේට ගියා නම් මොකද වෙන්නේ? අපි ගෙනල්ලා උසාවියට කැඳවලා තු කොහොමද මේ ශිෂ්ටාචාරෙ පිළියන්නේ කියලා අහලා දඬුවම් දීලා ඒ නිසා නිත්‍ය සංඥාව කියන එක තේරෙනකොට අපි ඉන්නේ බැටරි සිස්ටම් එකට හදන බ්‍රොයිලර් චිකන් කෙනෙක් වගේ. අපි හුත්තටම හිර කරලා වර්ග අඩිය ඝන අඩියක ඉඳ තියෙනවා. ඉස්සරහින් කන්න පුළුවන්, බොන්න පුළුවන්, පස්සපැත්තේ කක්ක දාන්න පුළුවන්, පිටර දාන්න පුළුවන්. මාස 3යි කුකුලා ගත්ත ගවෝ තාවිකෙන් දැම්මා. අද අද ජීවිතේ ඒ තරමට අයිලයිටි යාට ටෙම්පරේචර් පොඩ්ඩක් කියලා බියොත් මොකද වෙන්නේ? අතට pH එක එහෙම ගියොත් මොකද වෙන්නේ? කන කෑමේ ප්‍රෝටීන් ටිකක් වැඩි වුණොත් මොකද වෙන්නේ? බේරන්න බෑ. මොකද හැමදේම නිත්‍ය වෙලා තියෙන්නේ. හැමදේම ෆෝමියුලා ෆෝමියුලා කියලා තියෙන්නේ. ඉතින් අද ඇදෙන දරුවොත් ඒවා. මොකද කිසි දෙයක් වෙනස් වෙච්ච ගමන් පුපුරලා නැහැ. ඉතින් ඒ නිසා පුරුදු වෙන්න මේ මේ ආකාර පඤ්ඤාත්ය වල පුරුදු වෙන්නේ. ඒක තමයි කැම්පින් කියන්නේ. ඒක පුරුදු කරන්නේ පැවිදි මේ බාලදක්ෂ ව්‍යාපාරේ විතරයි. වෙන කිසිම තැනක උගන්වන්නේ. ඉතින් අපි මේ සතිපාසලටත් පොඩ්ඩක් දාලා දිනවා දැන්. දවස් තුනක් විතර ඔඩියෝම් ගන්න එළියට. හදන්න වෙත් හැම ගහලා කේල් ගෙඩිය ඔත්ත ගලේ වගේ දාන එළියට ඕන දෙයක් වෙච්චාවේ තැම්බෙලි දැම්බිච්චාවේ අම්මලාට අතට පේන්න තියන්නේ. මොකද මේගොල්ලන්ට උණ ඇදෙන මේ පොඩි එකට මේවා කරකෝ. ඉතින් ඒ නිසා ඔය ආකාරවලට ලෑස්ති වෙන්න. බුදුජානනාථේ රාජ්‍යසභා විනිගින ඉහළම තැන ඉඳලා ඉංග්‍රීසි දැන දක්වා ඉඳලා අවුරුදු 45ක ඒ පරිසරය දැකලා කතා කරන්නේ. එහෙම නැතුව නොදකපු දෙයක් නෙවෙයි. ඒ නිසා ජීවිතේ ජීවත් කරවන්න නම් සජීව වෙන්න නම් විචිත්‍ර වෙන්න නම් ජීවී ගතිය වැඩි වෙන්න නම් විපරිණාමයට කියන්නේ මැනර් එක කියලා කියන්නේ මේකට. ආකාරමඤ්ඤත්‍ය සූදානම් වෙන්න මිනිස්සයා විතර කිසිම සතෙක් නැහැ ලෝකේ ඕනෙම ආකාරයට හැඩ ගැහෙන්න පුළුවන්. අනික හැම සතාම ජෝග්‍රැෆිකල් ඒරියා එකට හැබිටට් එකට හිර වෙලා ඉන්නේ. සහජාසියකට හිර වෙලා ඉන්නේ. ඒක කවදාකවත් Taman කවුද කියලා දැනගන්න බෑ. මිනිස්යාට පුළුවන් මිනිස්යා අමනයි. මිනිස්යා හරිම තකතියි. වර දන්න ටික අර අර රේන්ජ් එකේ තියාගෙන දරුවන්ටත් ඒ ටිකම පෙන්නගෙන එහෙමම යන්න හදනවා. අච්චර විශාල පරතරේ රාශිය දකින්න කැමති. ඒ නිසා කවුරක්වත් සාර්වඥ වෙන්න කැමති නැහැ. සර්වඥ කියන්නේ මුළු පරාසයට විරුද්ධයි. එන තාලෙ. ඒ නිසා මේක හොඳයි කියලා තියෙනවා. ඒක මේ දඬුවමක් වගේ කියලා. ඒක මුල් කොටසේ දීලා තියෙන ශක්මණී කතාව මම ඩොක්මන්ට් දුන්නා මෙහිදී මම ගිය අවුරුදු පටන් ගත්තර මේ ඇටසැකිල්ලක් ඇවිදින කතාව. ඒක අපි සතුපාසලටත් දාලා තිනවා. මේ භාවනාවට උගන්වනවා. සර්වඥාන්සේ මේ <clears throat> ඇවිදින කකුල් දෙක කරත්තරෝ දෙක අරවලට සම්බන්ධ කරලා ඇවිදින ඇවිදින කකුල කාක් වීල් එක අරයක් විදිහට සලකන්නේ කියලා. ඒක පස්සට යනට ඊගාව කැවිලා බර ගන්නවා. ඒක පස්සට අර කැවිලා ආයෙ බර ගන්නවා. ඒ නිසා සතියට නමක් දීලා තිනා එකෙන් ඒ කාර්යෝ එක සැරයකට ඒ කාර්යයයි බලන්න ඕනේ. බල සම්ප්‍රේෂණය කරන අර විතරයි කියලා. ඉතින් සතියේ එක පිටටයක් තමයි ඒ කාර්යෝ. මම දුන්න රුක්මන්ට ඒක ඊර්ෂ්‍යාව නිසා පෙන්වන්න නැතුව තියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාව පුරුදු කාලයේදී එනම් 2013 වර්ෂයේ ධනීදන්වලදී වහන්සේගේ උපදේශ පරිදි මූල මැද අග වශයෙන් අනතුරුව ප්‍රස්වාස රැල්ලේ අග වශයෙන් මනාව පුහුණු වී ඉතාස් සියුම් වායු රැල්ලට මුළු ශරීරයේම ඉඳ ඇසුවාක්මෙන් තැන්පත් විය. ඒ හා සංගාමීව සක්මන් භාවනාවද පුහුණු අතර ඒ අවස්ථාවන් ඔසවනවා යවනවා තබනවා ආදී වශයෙන් මෙනෙහි කොට මම ඇවිදින යන්න වෙනකොට කෙනෙක් නොමැතිව නිරායාසයෙන්ම ඇවිදින ක්‍රියාවලිය සිදු වේ. ගෙදර වැලි මාළුවක් සකස් කොටගෙන මෙය ප්‍රගුණ කළෙමි. කාලයේ ගෙවීම සමගම ආනාපාන සති භාවනාව දිනපතා පුහුණු කිරීම සිදු නොවන අතර සක්මන් භාවනාව නිරතුරුව ප්‍රගුණ කෙරෙමි. දිනකට කිලෝමීටර 4-5 දුර ප්‍රමාණයක් පැයකට ආසන්න කාලයකදී යෝගාගා එකම වීදියක කරගෙන යමි. ඇවිදින විට මුළු ශරීරයේම චලනය වී හුස්ම රැල්ල මුළු ශරීරයේම පැතිර යනවා මෙන්න ආනාපාන ආනාපාන සති භාවනාවටද නිරායාසයෙන් සිදුවේ. විදක කල්බල කකුලෙහි බැල දැරුවාක් මෙන්න ශරීරයේ යම් යම් ස්ථානවල කටෝනි අනිනවා මදුරම් ගිරිනවා වශයෙන් යම් යම් දුක් රත්යන්ද අද්දුපේ මුලදී මේ දුකට දුක රත්ය අමනාප ගතියකට පෙනුනද දුක සමගම සැප යන සංකල්පය අනුව එන අමනාපකම් ඇති නොවිය. මෙසේ සක්මන් භාවනාව එදිනෙදා ජීවිතයේ කොටසක් බවට පත් වී ඇත. කවද ඇවිදින විට ශරීරයේ අභ්‍යන්තරයේ විවිධ ශබ්ද පිටවන වාක්ත තේරේ. මගේ ප්‍රශ්නේ වන්නේ ආනාපාන සති භාවනාව වෙනදාමින් නිත්‍ය ගැසුවා වැනිම සිදි නොවීමයි. හේත් සක්මන් භාවනාව නිරතුරුව පවතී. විටක ඉරියව් මාරුවීම අවමය වී විටක ඉරියව් මාරුවීම අවශ්‍ය වී කරදර උනද මා දැන් මෙතන යන්නට අනු ඒ ප්‍රශ්නයක් නොවේ. ආනාපාන සති භාවනාව දිනපතා ප්‍රගුණ කළ යුතු වන්නේද යන්න සක්මන් භාවනාව ප්‍රගුණ කිරීම තුළින් පමණක් අපගේ මාර්ගය සකස් වේද යන උපවාස වහන්සේ මාර්ග අනුකම්පාවෙන් දොරලා දෙන එසේ ඉලා සිටින උපවාසයේ ජාත් කාලයක් මෙවන් ශාසනික සේවාවන් දෙන යාන්ත්‍ර ශක්තිය ලැබේවා මේක ඇත්තටම මේ වැවෙනකොට ඒ තතෙක් කැවිදින කකුල් දෙකක් වුණා වගේ එක පැත්තකදී විවිධාකාර අරමුණු විදින පළල් අත්දැකීමක් වගේ සංඝාට ඉතාම ගැඹුරු කිඳා බහින අත්දැකීමක් වගේ මේ දෙක සංසන්දනයක් කරා තමයි මේ වර්ධනයක් සිදු වෙන්නේ the breadth and the depth කියලා. ඒක උංගා කරලා පරියන්කේදී වෙන්නේ depth එක තමයි. අතුලට කාගෙන යන්න පුළුවන්. සක්මණේදී විත් එක සද්දත් ඇහෙනවා, කයත් නලියනවා, ක්‍රියාකාරකමුත් වෙනවා. ඒතියෙදි සමතුලිත භාවයත් වෙනවා. ඒකට ඒක නිකන් පුළුල් භාගයට ඉඩ දෙනවා විවිධාංගීකරණයට ඉඩ දෙනවා. ඉතින් මේ චරිතය අර විවිධාංගීකරණ කරන පැත්තට දැහැින දක්ෂ වෙලා තියෙනවා. අර කාගෙන ගැඹුරට බහින தත්ත්වයේ ඒකේ තියෙන ඒකාකාරීකම ඇඹුල් වෙලා නැත්තම් ඉලුණු தත්ත්වකටපත් වෙලා වගේ තියෙනවා. ඒ නිසා සක්මන යන එක නම් හුඟක් හොඳ ප්‍රවණතාවයක්. නමුත් අර මේ සක්මනෙන් ඇති වෙන දේවල් නිෂ්කාශනය කරගන්න හොඳට කය කිසිම ක්‍රියාවක් නොකර tempat වෙන්න ඇරලා එතකොට වෙන දේ තේරුම් ගන්න. දැන් අර සක්මනේ සඳහන් කරනවා ගල් ලැබෙනවා, කටු කැපේ පෑගෙනවා, ඒතර දුකක් තේරෙනවා. නමුත් ඒක බලාගෙන යනකොට ඒ දුකත් එක්කම සැපකුත් තේරෙනවා. ඒක ඒක සාමාන්‍යයෙන් ඒත්තු කන්නලා දෙන්න ඕනේ වුණොත් එහෙම මෙහෙම ඒක ගන්න නැත්නම් ඒ කකුලේ ගලක් ඇනිච්ච වෙලාවේ කකුලට වේදනාවක් ආපු වෙලාවේදී සතියට බාධාවත්ද ඒක නැත්නම් සතිය තීව්‍ර වීමක්ද වෙන්නේ කියලා අහුවොත් ඕන කෙනෙක් ටිකක් ඔළුව එහෙම කහලා තියෙනවා. අන්තටම සතිය තියෙන වෙලාව ඒක තමයි. අර වෙච්ච කරදරේ නිසා සතිය තීව්‍ර වෙනවා. සතියේ කරදරයක් නැත්නම් ඔය සක්මන් කරනවා නිකන් ලෙඩ කපුට වැල කනවා වගේ ඔහේ යනවා. ආයෙ වැඩිච්ච ගමන් කලක් ඇනිච්ච ගමන් සතියේ නිකන් ස්පයික් එකක් වගේ ඉහළට ගිහිල්ලා එනවා. ආන්න එක තේරුම් ගත්ත යෝගාවචරයා පරියන්කයට ගියාට පස්සේ එහෙම හදිසි කම්පන නිසා නෙවෙයි. ඒකාකාරීත්වය හරහා මේකේ පුදුම අප්‍රියාවක් එන්න පටන් ගන්නවා. හැමදේම එහෙම තැම්පත්. එතකොට විරාගේ පහළ වෙනවා. නීරස වෙන්න ගන්නවා. අඹුල් වෙන්න පටන් ගන්නවා. පිළිම වෙන්න පටන් ගන්නවා. එතකොට අර සංසාරයේ වඩන තණ්හාව අඩු වෙනවා. අනේක ටැකල් කරනවා කියන එක, ඒකට ලෑස්තිලා යනවා කියන එක, ඒක එනකොට ඒකට සූදානම් වෙලා යනවා කියන එක අපේ හිත තර්කයෙන් නම් කරන්නේ. බුදු කෙනෙක්ම ඇවිල්ලා කියන්නේ. ගුරුවරයෙක්ම කියලා දෙන්න ඕනේ. ඔන්නෝක එන්න ඇරලා ඔකට ඵලයන්. ඕක මේ කාලකන්නිකමක්වත්, භූණියමක්වත් වෙන කරදරයක්වත් නෙවෙයි. ඔය සූදානම් කර ඕක තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. පෙළන ගතියක් තියෙනවා මේකේ, තවන ගතියක් තියෙනවා. ඔබ දෙයක් කොච්චරලා බලන්නේ. ඒ නිසා ඒකට අනුග්‍රහ කරන්න. හැබැයි මේ Java ගැන ලැබෙන්නේ ගොඩක් වෙලාවට පරියහක්ම මේක හරි හොඳයි. නමුත් පරියන්කයත් අර විදිහට කරලා ඩෙප්ත් එක ගන්නයි කියලා තමයි කියන්නේ. දා ස්වාමීන් වහන්සේ පසුගිය දිනවලදී ඔබ වහන්සේ විසින් අහිත පොත්පත් කියවීමෙන්ද සම්මාන භාවනා මනස මොහොත කිරීමෙන්ද ආකාර පිරිසුදු කිරීමේ සාකච්ඡාවලදී ඉදිරිපත් වන ඉදිරිපත් වන කර්ම සැකීර ගැනීමෙන්ද ඊයේ දිනේ පස්තු භාගයේදී මා ආනාපාන සති භාවනාවේ සතිය විනාඩි 30ක් අතරක් අතර කාලයක් තුළ පවත්වා ගන්න සමත් වුනි. බාහිර ශබ්දවලින් සතියේ පිළිම නොවුනි. මෙම සතිය තවදුරටත් දියුණු කරගමින් ඉදිරියට පවත්වාගෙන යාමට වහන්සේගේ උපදෙස් පාදමි. මා දන්නා පරිදි ආනාපාන සතිය මානව වාචකයේ චුතිසිත සම්බන්ධයෙන් වඩා කොහොමද විය හැකියි. ඊට අමතරව වෙනත් වැදගත් අවස්ථා ඇතොත් කරුණාකර පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට සරණ සරණයි. මේකේ විශේෂිතව සඳහන් කරත විනාඩියක් විතර සතියෙන් හිත පාත්තන්න පුළුවන් කියලා. ඒක ප්‍රමාණාත්මක සති වර්ධනයක් ඕන විනාඩි 35 40 45 50 වීම සඳහා කුමක් කළ යුතුද ඒක කරනකොට සත්‍ය ප්‍රමාණාත්මක වර්ධනයක් වෙනවා. ඊගාවට මේ සතියට මුල් වෙච්ච අරමුණේ විපරිණාමයේ බැලීම හරහා ඒකේ හටහන් ආකාර බැලීම හරහා ගුණාත්මක වෙනසකුත් ඇති කරගන්න පුළුවන්. අර මොනේ රස විඳින්න පුළුවන්. ඒ නිසා දැන් මේ හදා හදාගත් හදාගත්ත පදනමේ ප්‍රමාණ සහ ගුණාත්මක වර්ධනය ඇති කරගන්න. ඉතින් ගියාම මේ ආනාපාන සතිය භාවනාවේදී චුති හිතට උදව් කරන්නේ නෙවෙයි මුළු ජීවිතේම දහණය ඉංජිම සිද්ධ වෙන්නේ ආනාපානය හරහා. ඒ නිසා අපි මේ ආනාපානය කොච්චර අමතක කරලා තියෙනවද කියනවනම් අපි ඒ තරම්ම Tamanට වෛර කරගන්න. මුළු ජීවිතේ පුරාම අපි බලන්නේ මොන හරි දෙයකට හිත දාන්න. ආනාපානෙ හිත ගලවන්න. ඒ තරම්ම Taman කෙරේ ආත්මනුකම්පාවක් අත්ත් කුසලයක් අර්ථ සිද්ධියක් නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේක තමයි නැත්තුවම බැරි අත්‍යන්තම දේ කියලා පුත්‍රජානන්සේ සඳහන් කර තිනවා කාය සංඛාර. ඒක නැතුව කොහොමඩක්වත් කාය පවත්වන්න බෑ. අපි ඒක ගැන සලකන්නේම නැතුව ඊට අමතරව තියෙන වතුර ගැන සලකනවා, බීම ගැන සලකනවා, නෑදෑය ගැන සලකනවා, අතීත අනාගතය ගැන සලකනවා, ආර්ථිකය ගැන සලකනවා, දේශපාලනය ගැන සලකනවා, සමාජික තත්ත්ව ගැන සලකනවා. ඒ හැම දෙයකින්ම වෙන්නේ අර නොමිලේ ලැබෙන ආනපානේ පාවාදීමක්. ඉතින් ඒක දැනගන්නකොට too late ආයෙක කම්පෙන්සේට් කරන්න බෑ. ඒ නිසා ওই වැඩ තියෙන්න අරින්න ඒ හුස්ම ගන්න බව. හුස්මට ගෞරව කරන්න ඉගෙන ගත්ත දවසේ ඔය කවුරු දොස් කිව්වත් Taman taman කෙරෙහි තියෙන ආත්මනුකම්පාව අත්ත කුසලය තියෙනවා. ඒ නිසා නිදහසර කරන මොකක්වත් කියන්න කවුරුත් විතර වෙන්නේ නැහැ. මම චිත්තක්ෂණයකට ඔය අපි ළඟ හිටපු ඔය නෑදෑය කියන භූත જાතියේ ඉන්නන එකෙක්වත් නැහැ. ඔක්කොමයි කියලා. බුදුජානකසේ මාර්ග මාර පරාජය කරන වෙලාවේදී මොකෙක්වත් මෙහි තියෙන හිත් පිටටි කාටවත් ඉන්න බැරි නෝ. ඊපස්සේ භූමි ස්පර්ශයෙන් තමයි බුදුරජාණන්සේ ජයගත්තේ. හිත් පිටටි මහ පොළොවට අත තියලා කිව්වා මේ ඝනකට මහ පොළොව දන්නවා මං ඇසිස් මස්ලේ කොච්චර දන් දීලා තියෙනවද කියනකොට මහ පොළොවට වෙස ගන්න බැරුව එල්ලුම් කරන්නේ. ඒ නිසා ඔය බයිලා පැත්තක තියලා ඒ ප්‍රමාණය දැනගෙන ඒක කරන්න ඒව නතර කරන්න කියන තරම් කියනවා නෙවෙයි. නැවත හුම්ම ගනිලා ආනාපාන නැත්තම් හුම්ම ගන්න තරම් විවේකයක්. ඒකට ඔක්කත් වෙලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා මේ ජීවිතයන අත්දැකීම වසරකට පමණ පෙර අත්විඳි දෙමි. මා උදෑසන හතරට පමණ ඇවිත් භාවනා කිරීමට උදව් ඇත. එදින මා එදිනෙක මාන්ත්‍ර පුරුදු නිහඬ නිශ්චය නිසංසර සිද්ධ දේශ බලා සිටීම. පහයි දිය විතර ඇති පුදුමාකාර විඩාවක් දැනෙන්න වූ නිසා එලෙසම දකුණු පසට හාන්ස් වී භාවනාවේ නිරත වෙමි. විඩාව වැඩි විය. දස්යල් කූප්පු වෙනවාසේ දැනේ. හිස භ්‍රමණය වනසේ දැනේ. මාට කිසියම් අවුල් ආරකින් පාලනය කළ නොහැකි වේදනාවක්. මෙම සත්‍ය ලාවට පෙර අවස්ථා කීපයකම ආවත් මම එයින් කෙසේ හෝ දැනගත්තේ ඒ මෙවර මාහට කළ හැකි දෙයක් නොදෙවි නගර ප්‍රදේශයේ ආ ආලෝක කලන්දයක් සමගම ශරීරය පිටතින් දැනුණු විශාල ශක්ති ප්‍රදේශයේදී මාව කලින් වාසයේ දැනේ එම ශක්තියට ප්‍රතිවිරුද්ධව කිසිවක් කළ නොහැකි නොහැකි නොහැකි හැඟෙන නිසා මා ජීවිතයේ විවිධ රත්නයකට වාර කර සතියෙන් එදෙස බලා සිටීමට තීරණය කළෙමි. මා ඊටාත්ම උනන්දුවෙන් මෙම ආලෝකය සත්‍ය ලෙස සිහියෙන් සිටියෙමි. මොහොතකින් ශරීරය තුලින් මුඛ ප්‍රදේශයෙන් මා ශක්තියක් ලෙසම එළියට එනවා දැනුනි. ශරීරයේ පිටත තිබූ ශක්තිය හා එක්ුණෙමි. මුලදී කොහොමද බය වුණත් මෙම ශක්තියට ඒ පුදුමාකාර සැනසීමක් බව තේරුණි. එහි ටික වේලාවක් සිටියෙමි. මට ශරීරයේ සීනුනේ. එවිට මල් වෙනිලා මිනි තුනෙක විසේනවා ආසේ මමයේ සිටු ශක්තිය ශරීරයට එක්වේ. ඒත් මට අතපය සෙලවිය නොහැකි විය. ටික වේලාවකින් මීමැසෙන් එක්වී මීමදයක් ශ්‍රද්ධාවේගයෙන් සාධනාසේ මට ශරීරයේ දැනෙන්නට විය. පුදුමාකාර විවේකයේ මා නැවත අලුතින් බුදුනාසේ දැනුනි. මා ඉක්මනට නැගිට ගෙදර සියලු වැඩ කළා කිසිම මහන්සියක් නොමැත. දවස පුරා පුදුමාකාර ප්‍රබෝධයක් පැවතුනි. මේ පමණ විසිතුරු නොවම මින් පසුද මෙම තත්වයට වහා ගොස් නැවත නැවීමට හැකි විය. දැන් සමහර දිනවල කෙනෙක් සමග ආරාධනය සිටියේදී එකවරම ශරීරය සමග තියෙන සීය නැති වෙලා ටිකකින් නැවත නැමේ. මා මෙම තත්ත්වයේ ඇති වූදා සිට විස්තර සේවා මට අදවනතුරු අදවනතුරු කිසිවක් සොයාගෙන නැති විය. මෙම ධර්මතාවයේ කාරක කෝපය සිදු නිසා වහන්සේට ලියා ගන්නවා. ගරුතර ස්වාමීන් වහන්සේ මාහට අරූපී ලෝකය ගැනවත් බුද්ධ ධර්මය ගැනවත් වැඩි අවබෝධයක් හා තොරතුරු නැහැ. භාවනාවට කරලා පොක්කක් වැඩි කිව්වේ නැද. ඒ භාවනාවට බාධා වේ සිදු නිසා මාට අනුකම්පාවට මාගේ භාවනා තත්ත්වයට සුදුසු පොක්කක් ගැන ඉහළ අත්දැකීම ගැන කියා දෙන්නේ ඉතා ගෞරවයෙන් ඉඳා සිටිමි. වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. මෙච්චර තිබුණේ සුන්දරකම ඉතින් ඔක් කියලා දුක දවසෙන් නැති. පොත කියවක දාන්න ඔක්කොම නැතිලා. උන්වයි ඉන්න විදිහට හෙළුවෙ මෙහෙට පුවා මොකක්වත් නැහැ. ඇඳුම් අඳින්න මේවා. නින්දන. මෙච්චර මේ ලස්සන නොමිලේ පිච්ච මේ දේ දැන් එකට නම මොකද්ද කියලා නෝ අහවල් පොතේ මොකද්ද තියෙනවා ඊට පස්සේ කියලා කියනවා දන්නේ නැහැ ඔයා දන්නේ නැහැ අවුරුද්දකට ඉස්සලා අතරමාට වම අරුප ලෝකෙ ඉඳලා තියෙනවා. ඕ <laughs> අල්ලපු ගෙදර පන්සල තියෙනවා දැනුනි ඔය පිට පිස්සු එච්චර කල් පිටිගතිය දැන් අද තමයි තේරෙන්නේ දැන් අන්තටම කාලා තමයි. දන්නේ නැති කෙනෙක්ගේ හිටපාන. නෑ උනා වගේට මොකක්වත් වෙන්නේ නෑ. අවබෝධයක් කවදාකවත් ප්‍රශ්නයක් ඇති කරන්න බෑ. ප්‍රශ්නයක් ඇති කරන එක කවදාකවත් අවබෝධයක් වෙන්න බෑ. ඒසෝක හවත් මල්ලට දැම්ම තමයි ජීවිතේ ගෙනියන්නේ. එකකට ඔකත් මේ ඒකට ඒක විසින් නමක් උපයා ගන්න බෑ නේද? රෙද්දට දාපේ ජග ගන්න. නෙමෙයි. මොකක්වත් කියන්නේ නැහැ. ওই විදියට දිගට ගත කරන්නේ නැහැ. ඊට පුගම මේ තල්පෙන් අයින් වෙනවා. ආයෙ එකතු වෙනවා. විමසපති විසිරෙනවා. ආයෙ එකතු වෙනවා. ඒක හරි ජොලිනේ වැඩි. ලේගෝ සෙට් එක වගේ. කඩලා පැක් කරලා පෙට්ටියේ දාලා තියෙනවා. ආයෙ නෝකට හදනවා ජිරාෆ් කෙනෙක්. ආයෙ නෝකට කඩනවා. ආයෙ හදලා තියෙනවා. ඉතින් කායෙන් හරි යවුවොත් මෙතන මෙයාගේ මුණක් තාන්න පුළුවන්. ලේගෝ සෙට් එක කඩලා පෙට්ටිය දානකොටද හොඳ නැත්නම් ජිරාෆ් හදපු වෙලාවේද හොඳ දෙකෙන් කොයි එකද වඩා හොඳ වඩා කුසලතාවය කියලා ඇහුවොත් මොකද ඉතින්? අවුරු දීපේක අත උසන්න කැමති වෙද්දී. ලියු එක ආවෝ ඈ නම දෙය තුන මක් කිව්වේ නෑ ඉතින් ඇහෙන් ඇහෙන් පෙන්නනකො ඇහක් ගාලා විඳනකො මං අහන සභාවේ මේ වගේ මේ මැසි පොඩි විසිරෙනවා ආයෙ මේ මැසි පොඩි එකතු වෙනවා ආයෙ විසිරෙනවා ආයෙ පොඩි වෙනවා ලේගෝ සෙට් එක කඩනවා ආයෙ පිටියේ පැක් කරනවා පිටිය බැක් කරලා තියෙන වෙලාවේද හොඳ නැත්නම් ඒකේ ලස්සන නිර්මාණයක් හදනවා ජිරාෆ් කෙනෙක් මොකක් හරි වාහනයක් හරි මොකක් හරි. ඒ දෙකින් වඩා කුසලතාවයේ තියෙන නැත්නම් දක්ෂයා වෙන්නේ මොනක්වත් නිර්මාණ කරන්න නැතුව පිටිය ලේකෝ සෙට් එක තියගෙන නැත්නම් නිර්මාණයක් කරපු වෙලාවේදී කියලා හුවොත් සබහා මොකද කියන්නේ. එක්කෙනෙක් අත උසල කියන බෑ. මොනක්වත් නැතුව පිටිය ලේකෝ සෙට් එක තියෙන්නේ. ඉතින් මෙතන ප්‍රශ්න තියෙන්නේ අදුම නිර්මාණය තුල. ඒකෝ සෙට් එකකදී ප්‍රශ්න නැහැ. මොකද ඒ දාප් විදින්න පුළුවන්, සල්ලි දීලා ගෙනල්ලා දෙන්න පුළුවන්, පැකට් එක කඩලා දෙන්න පුළුවන්, නැතුව දෙන්න පුළුවන්. ඉතින් අපිට ඒක දැකලා මොකක්වත් හදන්න තු වෙන්න බැරි කෙනේ ප්‍රශ්නේ. ඉතින් බුදුජානකසේ සඳහන් කරනවා මැටි ටිකක් අතර ගත්ත මැටි වලංකාරය නැත්තම් කුඹලා. වගේ තමයි අපේ විඤ්ඤාණ අපේ සංස්කාරයකට මොනවාක්වත් නොකර ඉන්න බෑ. මැට්ටෙන් මොනව හරි හදන්න ආවේ. හත්තුපු වෙලාවෙ ඉඳලා ප්‍රශ්නයක් වෙනවක කැඩෙයි කියන ප්‍රශ්න. හදන්න නැතුව තිබා මොකක් ප්‍රශ්නයි. මම නමක් දාන්නත් තිබා. පොත් කියවන්නත් තිබා. ඔක කිසියක ප්‍රශ්නයක් වෙන්න බෑ. ප්‍රශ්නයක් වෙනවා නම් බුදුන් ඉපදීම ලෝකෙට ප්‍රශ්නයක්. ඔක ප්‍රශ්නයක් වෙනවා නම් ධර්මදේශනේ ලෝකෙට ප්‍රශ්නයක්. ඔක ප්‍රශ්නයක් වෙනවා නම් සංඝෝ ලෝකයේ සංඝයා ලෝකයට ප්‍රශ්නයක්. ඒ වෙන්න බෑ. ඒ නිසා ඔක තියාගෙන දිගට කරගෙන යන්න ඔබට යන්න අවශ්‍ය පහසුකම් ටික එහෙම නැත්නම් කියන ඒකට අනුග්‍රහ පිණිස සාමාන්‍ය බුද්ධිය ගන්න. ඒක අඳුරගත්තේ නැහැ කියලා ප්‍රශ්නයක් නැත්තේ නෑ. මම නෙවෙයි කියන්නේ නන්දමාලි කියන්නේ පිපුණු මලේ රුව එමල ධනේ දෝ මල කිදුවේ උඹ හැදරුව බලන්න එපා. හැදරුව බලන්න ගිය ගමන් තමයි ප්‍රශ්නේ. කටුමැටි පිටියේ පහනේ එළියෙන් නැතර හෙවණල්ලේ මූණේ හැඩරුව බලන්න එපා. වතුර බාන්න ගිහිල්ලා දිදී වතුරේකින් මූණේ හැඩරුව බලන්න එපා. මේ ළඟදී ඊට පස්සේ පද දෙකක් මට මතක් කරලා තිබුණා මේ වයසයි. නැති බැරි කම මුඳු මාල හතක්. මතකද මොලේ? අඳුරල ළඟ ඉඳ. නැති බැරි කම මුදු මාල මුතු මාල හතක් වේ. උඹලේ කර හිතලන දා ඔය දුප්පත් කෙනෙක් හිත මොකක් බලන්න යන්න එපා මේ ලෝකේ කියලා කියන්නේ මොකක් කරනවා පිම්බි මේ මේ සෝමනය ඉතින් ඒකට අරකට එක්ක කලබල ප්‍රස්තාර ඇදලා මම දැන් මෙතන මෙතන මෙතෙන්ට යන්න ඕන කියපු ගමන් ඔය අහිංසකම ඇත්තම නැතිය ඒ නිහතමානිකම ඇත්තම නැතිය ඉතින් ඒ නිසා උපරිම ශක්තිය වල භාවනා කරන්න ඒ මොනවාක්වත් හම්බෙ නැති කෙනෙක් විදියට ජීවත් වෙනවා. ඒක කිසිම ගැටමක් නැහැ. ඒ නිසා මේක ඉදිරියට යන ඉනිමගේ තට්ටුවක් කරගන්න මිසක් ආ කීවිද පොත්තෝ ඒකට නන්දු නාම දෙන්නේ යන්න ඒ තේරවාදී පිරියනකොට ඇති වෙච්ච දෙයක් මුල්මුල් කාලේ මොනවක්ද තිබෙන්නේ පහු වෙනකොට පහු වෙන මේ සෝවාන් කතාවම යනාගාම ඊට පස්සේ විපස්සනා ඥාන අරකයි මේකයි කේස් පැලෙන තරම. ඉතින් හැමදාම රණ්ඩු. මේ රණ්ඩු වැඩියෙන් තියෙන භාවනා කරන්න නම් නැතර. නිසා කරවන අපියම් විකුණු මලේගෝ උඹ මල ගන්නීගෝ මල කිදුවේ නුඹ හැදරුව බලන් දෙපයි නම ඉංග්‍රීසියෙන් අපි ගෑනමද පිළිගන්නවද තියෙන්නේ ගෑනනවා අයිති ඒ සින්දු ගැලපෙනවා මල කිදුවේ නුඹ හැදරුව බලන් දෙපා කියනවා ඊළඟට ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙම ගැටලුව මට ඇති වූයේ ඊයේ රාත්‍රී ධර්ම දේශනාව සමාප්තියෙන් පසුවය. ඒකට සම්බන්ධ විට මට හැඟී අපවිසින් කරන සෑම කටයුත්තකටම තණ්හාමාන දිට්ඨි හේතු වන බවයි. එනම් දාන සීල භාවනා කටයුතු ආරම්භ කිරීමට තණ්හාමාන හෝ දිට්ඨියන් කොමක් හෝ මුදල් බවයි. මෙම අවබෝධයේ නිවැරදි නම් තණ්හාමාන දිට්ඨි වලින් තොරව කෙලෙස් අඩු කර ගන්නා හෝ යටපත් කරන ආකාරයේ කරුණාවෙන් පැහැදිලි කරනු දෙමින් කවුරු වෙන්නේ ඉලා සිටි වහන්සේට දේවාසන්නයි. ඉතින් තමයි අර කැලිච්ච ඔරලෝසුවේ කතාව එක තමයි. ඔරලෝසු දුවන්නේ මොකන්ද මොටිවේෂන් එකක් ඇතුළේ. ඒක තණ්හා මාන දෙයක්. කැඩිච්ච ඔරලෝසු අඩු ගානේ දවසකට දෙසයක් හදිස්සි වෙලා පෙන්නේ. දුවන ඔරලෝසු හැමදාම වැරද්ද කරේ කියන්නේ තමයි දුවන්නේ. විනාඩි පහක් ඉස්සෙල්ලා නම් හැමදාම විනාඩි පහක් ඉස්සෙල්ලා කවදාකවත් හදන්නේ නැහැ. නිසා මේකට කියන්නේ සුම්මයිද කියලා. එහෙනම් දෙකන just be එහෙම නැත්නම් කියනවා අද just being කියන එක සිංහල වචනකුත් තියෙනවා මට මතක් වෙන්නේ. අපිට නිකන් ඉන්න බැරිකම තියෙනවා. වමනාවකට උනත් එහෙම නැත්නම් ඉතාමතල මං කියන්නේ බෑ ඒ වචනේ. නිකන් ඉඳ තේරෙන්නේ නැහැ. කිසිම දෙයක් අපිට ආස්වාද කරන්න වෙලාවක් නැහැ. ලැබිච්ච දෙයක්වත් ආස්වාද කරන්න වෙලාවක් නැහැ. ඉතිරිය කරන්න කියනවා. තියෙනව නඩත්තු කරන්න දෙනවා අතයක දැන් බලන්න දෙනවා අතර බලන්න දෙනවා මෙතන බලන්න දෙනවා ඒක නිසා ඉඳගෙන තමයි ඉඳගෙන ඉන්න ඉරියවට හිත දාලා උදේට බලන්නේ ඒක කිසිම මෙහෙවීමකින් තොරව ඉරියව පවත්වන වෙලාව තප්පර කීයක් පවත්වන්න පුළුවන් අදිෂ්ඨාන කරන්න එපා අචාන කරපු ගමන් තණ්හාමාන දිටියෙන යන්න හරි එතකොට තේරෙන්න පටන් ගන්න මේක කැලයක් කරා යන ගුලකක් වාගේ අවුව පායනවා වගේ ගඟක් ගලනවා වගේ මේ ගලණයක් තියෙනවා. අන්නේ ගලනේ දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් තණ්හා නැහැ මොන නැති කියන්නේ. එතකොට දැන් ආශික් එක ආතල් එක මම කියන්නේ නැහැ අපි යනවා ඊළඟට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආශ්‍රව කර්මයන්ගේ කිරියාව පිළිස ප්‍රමුඛතාවය ලබන්නේ විදර්ශනා මූල කර්මස්ථානයට සම්බැඳීම හෝ පර සමාපත්තියට සම්බැඳීම ඊළඟ කර්ම ප්‍රමාත්‍ර පාදාවෙන් වහන්සේ දීර්ඝාෂ පාඩ ආයතන කියන මුළු ප්‍රශ්නේ ආසව ධර්මයන්ගේ දෙවි යාම පිණිස ප්‍රමුඛතාවය ලබන්නේ එක විදර්ශනා මූල කර්මස්ථානයේ සමවැදීම දෙක පාසමාපත්තික සමවැදීම කියා කාරණාව. එතන පිළිසිදු නෑ කොහොම හරි ආශෝගි වේක කියන ක්‍රියාවලිය. ඉතින් ඒ ක්‍රියාවලිය එන්නේ එන්නේ එන්නේ භාවනා ගමන යනකොට ආශෝක කියන මොනකද දැනගන්න දැනගන්න වෙලාවෙ වගේ විකි විකි විකි යන. ඉතින් ඒක බැසගන්නේ විපස්සනා කර්මස්ථානයේට හිත දාපු වෙලාවේ ඒක කෙලපැමිණෙන්නේ ඵල ඥානයි. ඒ නිසා අතරමැද හැම අවස්ථාවකම එක වගේ වැදගත් වෙනවා. සමහර තැනදී සමහරුන්ට පේනවා හරීම ලොකු හියටස් එකක් නැත්නම් ලොකු පිම්මක් කියලා. නමුත් ඒක ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවින් ගෙවි ගෙවි ගෙවි යනවා. වැදගත්ම දේ තමයි දැනට අපි මේ රුචි අරුචිකම් කියලා අපි මල්ලේ දාගෙන රකින්න ආසාවෙන් රකින්න ආසව ටිකම අපිට කරදර කරන්නේ ඒක ආසව ආසව වශයෙන් දකින්න නම් ඔය රෙද්දක් දාගන්නෙත් නැහැ නයි කිරිපොන්නෙත් නැහැ. එතකොට ඒක අතෑරි. ඉතින් දකින්න තියෙක තමයි ප්‍රශ්නේ ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවණ khයම්ම දාන කියනවා මහන්නේ දකින්නවනම් දන්නවනම් ඊට පස්සේ ආශ්‍රං චේ. මේ පටන් ගන්න තැනත් හරි වැදගත්. කියලා ප්‍රමිනෙන්න පුළුවන් කියලා දන්න එකත් හරි වැදගත් ඒ නිසා දෙකම සමවට සම විදියට බලපාන ඉතින් කරන කෙනාගේ බවට වර්තමාන தත්ත්වය මොකද්ද කියන එක මම තමයි ඉතින් උත්තරේ වෙනස් වෙන්නේ. ඔත විනාඩි සල්පයක් ඉතුරුලා තියෙනවා. දෙකමාර වෙන්න. ඉතින් කාට හරි වෙන සතිවාර සමාප්ත කරන්න ඉස්සෙල්ලා කියන්න කරන්න දෙයක් තියෙනවා අපිට ඒකට සාදර වෙන්න පුළුවන්. දැන් එමුනා අපි මෙතනින් සක්මන් භාවනාව සඳහා වේලාව ගනිමු. ඒ මතක් කිරීමත් එක්කම අපේ ප්‍රශ්න කාල සම්පූර්ණතාවයේ නිමාව දක්වා හංගෙනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම කෙරුවන් කරනවා.